කම්මං කතං දිත්තේව ධම්මේ වේදනීයං හෝති නානොම්පි කායති කිං පන බහුන්ති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ පටන් අරගත්ත නැත්නම් දේශනාවලිය පළවෙනි දේශනාවේදී අපි හඳුන්වා දීලා පටන් ගත්ත මේ ලෝණ සූත්‍රය ඒක ඇත්තටම සරුවචන් වහන්සේ විසින් මේ කර්මේසා කර්මඵලේ වැඩ කරන හැටි සම්බන්ධ කරනවා. නමුත් ඒක භාවිත මනසක් ඇති කෙනෙකුගේ කොහොමද ඒක වැඩ කරන්නේ? අභාවිත මනසක් ඇති කෙනෙකුගේ කොහොමද වැඩ කරන්නේ කියන එකට සාපේක්ෂව පෙන්ලා දෙනවා. ඒක උඟාක් ඥාණය කල්පනා ශක්තියකින් තේරුම් ගත යුතු දෙයක්. ඉතින් ඒක නිසා සරුවචනහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කියනවා නම් යත යත කම්මං අයම් පිරිසෝ කතං තත තතන විපාප විපාප විපාකම් පරිසංවේදී කියලා යම් යම් කර්මයක් කෙරුවොත් ඒ කෙනා ඒ ඒ විදිහට විපාක ලබනවායි කියලා සාමාන්‍ය එක තමයි අපි කර්මේ සහ කර්මඵලදී කියන්නේ එහෙම වෙනම නම් අපි මේ කරන කර්ම වල හැටියට කවදාකවත් අපිට ගොඩේන්න හම්බෙන්නේ නැහැ නිවනක් ලැබෙන්නේ නැහැ භ්‍රමචර්යයක් කරන්න බෑ. ඒ වෙනුවට ਸਰවචනanse අපට දෙනවා සලකා බලන්ට ක්‍රමයක් යත යත වේදනියං වේදනියං අයම් පුරුෂෝ කම්මං කතා කරෝති තත තතස විපාකං උපනීති යම් විදියකට තමන් කරපු කරපු දේ තමන් විඳිනවද තමන් පිළිගන්නවද තමන් ඒක අදහනවද ඒ හැටියට තමයි කර්මය විපාක දෙන්නේ කියලා. කලකල කර්මය අනුව ඵලඵල දෙය කියනක සාමාන්‍යයකට බුදුරජාණන් මේ වේදනියන් කියන වචනේ තමන් කරන දේ තමන් දිහා තමන් බලන හැටි තමන් එක විඳින හැටි තමන් එක පටිවේද කරන හැටි භවනා කරන්න කරන්න වෙනස් අන්නේ භාවනා නොකරපු එක්කනාට නම් ওই කියන කතාව ඇත්ත. කරන කරන විදිහට කර්ම රැස් වෙනවා. නමුත් භාවනා කරපු එක්කනා කර්ම ශක්තියට වැඩිය ධර්ම ශක්තිය දියුණු කරන්න කරන්න නැත්තම් මේ කර්ම ශක්තියට වැඩිය විපස්සනා දියුණු කරන්න දියුණු කරන්න එයා තමන් කරන කර්ම පිළිබඳව අඩුම ගානේ දැනගන්නවා මේ මම හිතලා කරපු එකක්ද මට වෙච්ච එකක්ද කියලා. අඩුම ගානේ. එතකොට එයා දන්නවා වෙච්ච දෙයක් නම් මට කර්ම ප්‍රතිසම් දෙන්නේ නැහැ. එයා ඊට පස්සේ ආයෙත් ඇවෙන්නෙත් නැහැ, පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. නමුත් භාවනා නොකරපු එක නම් මම මේක කළ දෙයක්ද මට මේක සිද්ධ වෙච්ච දෙයක්ද කියන එක මොනවත් දන්නේ නැහැ. ඒ කරපු හැම දෙයකටම තැවෙනවා. තැවෙන මිනිහ අනිවාර්යයෙන්ම අපායයි. ඒ මොකද එයා දන්නේ කරාද උනාද කියලා. අන්නේ වගේ භාවිත මනසක් ඇති කෙනා ඔය තොගේ පිටින් ගන්නෑ. එයා බලනවා මේක මට මට සිද්ධ වෙච්ච දෙයක්ද මං කළ දෙයක්ද කියලා නැත්නම් මේක හිතාමතා කරපු දෙයක්ද නැත්නම් සිද්ධ වෙච්ච දෙයක්ද කියලා. ඒ වයිදී තථාගතයන් වහන්සේ අපිට කියලා තියෙන විදිහට සරුවචනාංශය අපිට කියලා තියෙන විදිහට චේතනාම්බික්කවේ කම්මං වදාන. චේතනා පූර්වක කෙරුවොත් තමයි කර්මයක් බාටපත් වෙන්නේ. නමුත් අපි යමක් කරනකොට ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන හැම දෙයක්ම මෝඩයා නැත්නම් මොඩි තැවෙනවා. තැවෙන තැවෙන ගානට පායට යනවා. නමුත් මේක තෝරලා බේරලා මැනලා තල්ලාට කරලා ගන්න පුළුවන් නම් තේරෙනවා අපිට බලපාන්න වෙන්නේ හිත කරදර ගත යුත්තේ. හිතාමතා කරපු දේ පමණයි. ඒ ටිකවත් කවදාහකවත් කාටවත් හේතු කරලා දෙන්න බෑ තමන් සතිමත් වෙලා නැත්තම්. සතිමත් වුණොත් තමයි තේරෙන්නේ හුස්ම ගන්නේ හිතලද ඉබේද. පිම්බීම හැකිලිම සිද්ධ වෙන්නේ පුම්බල හකුලලාද නැත්නම් සාමාන්‍ය හුස්ම ගන්නවද? නැත්නම් මේ ඇවිදිනකොට අපි ආයාසයෙන් ඇවිදිනවද? නැත්නම් සාමාන්‍ය ක්‍රමයට ඇවිදිනවද? එහෙම නැත්නම් මොන දෙයක් කටයුත්තක් කළත් ඒක මේ ඇබ්බැහියට වුණාද? නැත්නම් Taman කළාද කියන එක හොඳටම අපි වගේ පිරිසකට තේරුම් කරලා දෙන්න තියෙන ක්‍රමය තමයි මේ ආනාපාන සති භාවනා කරන්න ගියාම සමහරුන්ට දන්නේ නැහැ මම හුස්ම ගන්නවද ආයාසෙ එහෙම නැත්නම් ඉබේ හුස්ම වැටෙනවද කියලා ආනාපාන සතියේ නැතුව හුස්ම ගන්නකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් භාවනා කරන්න ගිය ගමන් ආයාස කරන්න පටන් ඒක නැති වෙන්න කියන්නේ මේ භාවනා වශයෙන් හුස්ම දිහා බලනකොට ඒක ආයාස කර හුස්මක් කියන එක දැනගෙන ඒක සාමාන්‍ය මට්ටමට එන්න වැඩමුළු කීයක් කරන්න වෙයි? එතකම්ම කියන්න බෑ. ඉතින් ඒ ටික ඒ වගේ මොනවා කරන්න ගියත් අපි රංගපෑමක් කරනවා. මොනවා කරන්න ගියත් අඳිනවා. මොනවා කරන්න ගියත් ඒක මේ කරන්න ගිහිල්ලා අවුල් වෙනවා නමුත් සාමාන්‍ය වෙලාවට ඒක කෙරෙනවා. අන්නේ දෙකට මේ භාවනා කරන්න ගිහිල්ලා හුස්ම හුස්ම දිහා බලන්න ගත්තොත් පේන්නේ නැහැ කියලා සමහරව රණ්ඩු කරනවා. සමහරව එක පෙනෙන්න ඕන නිසා ආයාස කරලා ඉසි කැක්කුම් හදා ගන්නවා. බෙල්ල කැක්කුම් හදා ගන්නවා. ඒ වෙන ඒක ඒ විදිහට කැක්කුම් හදා ගන්න තුරු යන්න ක්‍රමයක් නැහැ. කරලා කරලා කරලා ලක්ෂ කෝටි වාරයක් හුස්ම දිහා බලලා ඒක ඉබේ වෙන මට්ටමට ගියා වගේ අපි යමක් කරනකොට ඒක කරාද ඒක උනාද කියලා දැනගන්න ඒ සිද්ධියට නැවත ගිහිල්ලා කෙච්චි හැටි වෙච්ච හැටි දැනගන්න පුළුවන් වෙන්නේ සතියෙන් හිටපු කෙනාට විතරයි. චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා කියලා සරුවචන්ස අපිට සාධිකයක් දෙනවා. බොහෝ කලකට පෙර කරන ලද අසන ලද දේවල් හොඳට සීකරන්න පුළුවන් සතියෙන් ඉන්නවා. සතිය හිතේ නැත්තම් මේක උනාද එහෙම නැත්නම් කරාද කියන එක දන්නේ නැති කෙනා පුදුමාකාර තැවිල්ලක් ගත කරන්නේ. සාමාන්‍ය පෘ탁ජනේ වචන කතා කරන සීමාවක් නැතුව ඊට පස්සේ පුදුම තැවිල්ලක් තැවෙනවා මේ කට කහනවට කතා කරන්නේ. ඇති වැඩකුත් නැහැ. නමුත් අන්තිම ප්‍රශ්නේ තුෙච්චා මෙන්න දික්කසාද නඩු මෙන්න පිහියනු මෙන්න කෝච්චියට බෙල්ල තියෙන මෙන්න මොහොතේ පයින් කලේසෝ දෙය දැන් දන්නෙත් නැහැ. ගමනක් යනකොට කොච්චර අතපය හොල්ලනවද කියලා බලන්න. නිකන් ඉනකොට නිකන් නිකන් හොල්ල හොල්ල ඉන්නවා. ඒ කරන දෙයක්ද ටෙන්ෂන් එක වැඩි වෙච්චාම කරන දේ. නමුත් එව්වත් ඒ පුද්ගල දන්නේ නැහැ. නමුත් භාවනා කරන්න ගියාට පස්සේ ඒකට බුදුරජාණන්සේ බොහොම ලස්සන ක්‍රමයකට කියනවා අභාවිත කාය අභාවිත සීල අභාවිත චිත්ත අභාවිත ප්‍රඥානං ඒ මනස උදේ ඉඳලා හැන්ද වෙනකන් කිසිම පොත් ලැබීමක් නැ මොනවා කරනවද ටොං ගන්න දන්නේ රාත්තල් ගන්න දන්නේ භාවනා කරලා යම් කිසි කෙනෙක් උදේ ඉඳලා හැන්ද වෙනකන් කරපු දේවල් පිළිබඳව මතකයක් වෙන්න කොච්චර කාලයක් භාවනා කරන්න වේද අපි මේ එක පැයක් භාවනා කරන්න යනකොට බලනකොට කොච්චර හිත පිට යනවද කියලා. අඩු ගානේ මේ පැයේ මම චේතනාපූර්වක මොනවත් කෙරුවේ නැහැ. මම චේතනාපූර්වක කතා කරේ නැහැ. මම චේතනාපූර්වක හිතුවේ නැහැ. සිද්ධ වෙච්ච දේ ඉබේ සිද්ධ වෙච්ච දේවල්, අබ්බැහියට වෙච්ච දේවල්, කර්මානුරූප වෙච්ච දේවල් කියන්න පවා වැඩමුළු කීයක් කරන්න වේද බලන්න. එතකම්ම අපි කරන්නේ කරා දන්නෙත් නැහැ කෙරුණා දන්නෙත් නැහැ. ඉතින් එහෙම වෙනකොට ඒ සතියෙන් නැති කරන එක කෙනා අනිවාර්යයෙන්ම කෙරිච්ච දේවලුයි කරපු දේවලුයි දෙකම මම කරා කියලා පැත්තට දාගෙන පශ්චාත්තාප වෙන එක තමයි මාය අපිට තියලා තියෙන ලනුව. ඒතර බුදුරජාණන්සේ කියන හොඳයි දවසට විනාඩි 5ක් අරගෙන වෙන් කරලා බලන්න. ඒ විනාඩි 5 අදිෂ්ඨාන කරගන්න මොනවාක්වත්ම මම කරන්නේ වෙන දෙයක් බලන් ඉන්නවයි කියලා. ඒක තමයි අපි සත්‍ය අඳුනලා දීමේදී කරන්නේ. පොඩ්ඩක් විනාඩි 5ක දොන්දර පටල වාඩි වෙලා බලන්න මොනවත් නොකර ඉරියව් වෙනස් කරන්නත් එපා කතා කරන්නත් එපා මනස යොදවන්නත් එපා මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඉඳ කියන්නේ ඒ කොච්චර අමාරුද කියලා මේ සියලු පින්කම් කරලා සිල් සමාදන් වෙලා සුදු ඇඳගෙන හොද්ද පටල කොට එක වාඩි වෙලා වටේට සිල් උතුම් ඉන්න තැනකට ගිහිලා විනාඩි 5ක් ඉඳ ගියවත් අපිට වෙන දේ මොකද්ද කියලා පොත් බැීමක් කරන්න අමාරු නම් ගිනුවක් පෙන්වන්න අමාරු නම් අසතියෙන් ගත කරනකොට මොනවද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තිරසනුන්ටත් වෙනවා. නමුත් පශ්චාත්තාපේ තියෙන්නේ මිනිස්සෙින්ද විතරයි. ඒක තේනවද මන් දන්නේ නෑ. තිරසනුන්ගේ නෑ මොකද උන්ට සදාචාර පද්ධතියක් නෑ, ශිෂ්ටාචාරයක් නෑ. ඒක එක නතර කාම සේවනයන් වලදී ඒක නේ බෙල්ල කා ගැනීමෙදී උන් කවදාකවත් මානවයිති වාසිකම් පිළිබඳ නඩු යන්නේත් නැහැ. උන්න කවදාකවත් චිත්ත පීඩාව පිළිබඳව චෝදනක් නැහැ. බිලිකාත් නැහැ. බ්ලඩ් ප්‍රෙෂර් උත් නැහැ. ටෙන්ෂන් උත් නැහැ. මොකක්වත් නැහැ. මිනිස්සයා ශිෂ්ටාචාර වුණාට පස්සේ අපි පුදුමාකාර කුරුසෙට තියලා එන වැදිලා තියෙන්නේ අපිට. මොනවා කරත් උනත් කෙරුවත් ඒ දෙකේම පශ්චාත්තාප වෙන නිසා අපිට කොච්චර අමාරුද බලන්න මේ ජනයා කෙරෙන් මෙන්ම කුලයා කෙරෙන් මෙන්ම කැලේකට ගිහිලා විනාඩි 5ක පරිවේෂණයක් කරන්න මොනවත් නොකර මේක දිහා බලන් ඉන්න පුළුවන්ද කියලා. ඒකට වැඩමුළු කීයක් කරන්න වේවිද කියලා හිතන්නේ. මේ භාවනා කරනවා කියලා අපි පරියන්කේදී කරන්නේ යමක් නොකර සිටින සියල්ලම තව කාට හරි වාර්තා කරන එක විතරයි. රහත් වෙන්න එපා ඕක කරන්න. රහත් වෙනත් බෑ. අපි භාවනා කරන්න කියලා කොච්චර තටමනවද කියලා බලන්න. කොච්චර ආයාස කරනවද කියලා. ඒ කියන්නේ අපිට මේ වැඩේ යන්න දෙන්න තේරෙන්නේ වැඩේ අනතාලට යන්න දෙන්න. ඉතින් ඒ නිසා ඒක නා කරන දේ වෙච්ච දේ ගැන පිළිබඳව අදහසක් නැති නිසා කරපු දෙයටත් පශ්චාත්තාප වෙනවා වෙච්ච දෙයටත් පශ්චාත්තාප වෙනවා. ඉතින් මේ මනුස්සයාට ඒ ඒ ඉල්ලගෙන මේ පශ්චාත්තාප වෙන එකට බේත් නැහැ. ඒකට තමයි තකතිරුකම කියලා කියන්නේ. ඒකට තමයි මෝඩකම කියලා කියන්නේ. ඕක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඕක තමයි අන්ධකාරය කියලා කියන්නේ. ඒකට බේත් නැහැ. ඒකට එකක් බුදුරජාන්සේ කියන නිසා එක විනාඩියක් වෙන් කරගෙන ඒ විනාඩිය බලන්න කරන දේද කරන දේද වෙන්නේ කියලා. විනාඩි දෙකක් දාලා බලන්න කරන දේද කරන දේද වෙන්නේ කියලා. ඒකට අපි කොච්චර පසුබාහනවද බලන්න. අපිට පුළුවන් ද අපේ හැම දරුවෙකුටම කියන්න දවසට එක විනාඩියක් පොඩ්ඩක් බලපන්. මේ සිද්ධ වෙන දේ සහ කරන දේ කියලා මේ කවුරු හරි ගිහිල්ලා කවදාක විශ්වවිද්‍යාලයක තියනවාද කියලා බලන්න ඒ වගේ පාඩමක් කරන තැන අපේ අධ්‍යාපන ශිෂ්ටයේ එක විෂයක් තියනවාද බලන්න ඒක උගන්වන තැන පිස්සු කෙලවණ එකමනේ කරන්නේ පිස්සු කෙලවණ එකමයි කරන්නේ හරි ඉතිහාස පාඩමකට ගිහිල්ලා වෙලිවලලා ඒ ළමයාගේ ප්‍රශ්න පත්‍රයට බැලුවලු අම්මා අල්ලපු ගෙදර ළමයා හොඳට ඉතිහාසයට ලියලා එයාගේ ආඩම්බරේ මේ අම්මයින්ට ඇහුවලු මේ ඔයාගේ පුතා හොඳට විභාගේ කරලා තියෙන නෑ අනේ. අපේ පුතා දන්නේ ඒ ළමයා ඉපදෙන්නත් ඉස්සර දේවල් නේ අහලා තියෙන. ඉතින් ඒ ළමයා දන්නේ කොහොමද කියලා ඇහුවලු. අපිට ඉතිහාසයට PhD හම්බෙනවා. අතීතයේ අත ගානකමනේ කරන්නේ. ඉතින් PhD දෙනවා. ඌට දෙන්න ඕන අන්තට්ටුවක්. මේ වර්තමාන මොහොතේ බලලා වෙන්නේ මොකද්ද කියලා කියාගන්න බැරි කෙනාට මේ අතීතය පිළිබඳ දෙනවා මම මේ ඉතිහාසයට තරහ වෙන්නවක්වත් මෙතන ඉන්නවත් දන්නේ නැහැ ඉතිහාසඥයෝ. ඒකට ප්‍රශ්නයක් නැහැ මම කියන්නේ මේ කතාවට මම මේ කියන්නේ. මේක අමාරුකම නිසා දරුවචාන්සේ සඳහන් කළා තියෙනවා. සමහර පුද්ගලයෝ පුංචි අකුසල කර්මයක් කරලා අපාගත වෙනවා ඒ අකුසල කර්මයම කරලා තව කෙනෙක් මේ ජීවිතයේ මේක විසඳලා ඉවර කරනවා ඊගාවාත්මයට ගෙනියන්නෙත් නැහැ වඩන්නෙත් නැහැ මේ දෙකේ වෙනස මොකක්ද කියලා සරුවචන්සි අහනවා එක්කෙනෙක් මේ පොඩි අකුසල කර්මයක් කළා අපාගත වෙනවා අනිත් එක්කෙනා ඒකම කරනවා නමුත් ඒ ජීවිතේදී විසඳනා එක විසඳලා බව අපේ වචනේ අහෝසි කරනවා ඒක ගෙනියන්නේ නැහැ ඊගාවාත්මයට මේ අපි කතා කරන්නේ නිවන් දකව නැති කෙනෙක් ගැන ඒක නිසා බහුල කරන්නේත් නැහැ අන්න ඒතන තමයි සරුවචනන්සේ ඉන්නේ. මේකට අපේ ශාසනයේ තියෙන සංඝයා වහන්සේලා දාන පුංචි කතාවක්. ඒ සංඝයා වහන්සේ තමක් ඉඳලා තියෙනවා. ඒ සංඝයා වහන්සේ තාමත්ම විනයගරුකයි. විනයගරුක සංඝයාට නිල් කොලයක් කඩන්න තහනම්. පණ තියෙන කොලයක් කඩන එක තහනම්. සතෙක් මැරීම ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මේ හාමුදුරුවෝ ඊටාත්ම විනයගරුක ඒක රැකගෙන ඉඳලා තියෙනවා. අඩු ගන්න නිල් කොලයක් හැදිලා තබා නිල් කොලයකට කෙල ගහන්නත් තහනම්. මුත්‍රා කරන්නත් තහනම්. කැත කරන්නත් තහනම්. අපුංචි පුංචි ආපatti. එහෙම තමයි අපේ සරුවච්චන් ආංශේ අනිකුත් ජීවත් වෙන දේවල් වලට සලකලා තියෙන්නේ. ඒක බොහොම සියුම්. ඉතින් මේ ශාන්තික දවසක් ඔරුවට ඔරුවට කොට වෙලා ගඟේ යන්න හදනකොට ඔරුව හෙල්ලෙනවා. ඒකෝට ළඟ තියෙන ගහක් අල්ලනවා. අල්ලනකොට කොලයක් කැඩලා අතට එනවා. මේ ශාන්තික පාරට කල්පනා වෙනවා චිකේ නිල් කොලයක් කඩනවා නේ කියලා ගඟ මැදට යනට ඔළුව පෙරලා මැරෙනවා හැමතුරු. කෙලින්ම අපායි. බුද්ධ කල්ප ගාණක් ඉන්නවා මහා නාගයෙක් වෙලා. ඊට පස්සේ අපේ සරුවචනංශේ කාලෙදී ඒ කර්ම ගෙවිලා ඒත් බුදුහාමරගේ අනුකම්පාව ලබන්න ඕනේ. එයා ඒකරපත්ත කියන නාගරාජෙක් විඳලා සරුවචනංශ ළඟට ගිහිල්ලා මේ කතාව කියලා ගොඩ එන කතාවක් තමයි තියෙන්නේ කතන්දර පොතේ. නමුත් ඒක කරපු එකක් නෙවෙයි කෙරිච්ච එකක්. ගැස් වෙනකොට ළඟ තියෙන තනකොළක් ඇල්ලුවා. නිල් කොලයක් ඇල්ලුවා කැඩුනා. නැත්නම් ඒ හැමතු කවදාකවත් ඒක භාවනා කරලා තිබිලත් නැහැ. මේ චේතනා පූර්වකව කරනවා සහ චේතනා විරහිතව අපි කියන අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව කරන දේවල් තියෙනවා. සචේතනිකව සවිඥානිකව සසංකාරික කරන දේවල් තියෙනවා. හරි අමාරුයි තෝරන්නේ. කුටිම හුස්ම ගන්නවද? හුස්ම ගන්නවද? කොච්චර කොච්චර කාලයක් යන්න වෙයිද කියලා බලන්න ඒක දැනගන්න. එනතම මම හිතනවද? මට හිතෙනවද? එහෙම නැත්නම් සද්දයක් මම අහනවද? මට සද්දේ ඇහෙනවද? පුංචි නෑ වැඩේ. මේ සද්දේ ලෝකේ හැම වෙලාවෙම තියෙනවා. මං කන යොමලා ඇහුවොත් චේතනාපරව අපි කියන එකට අහනවයි කියලා. නමුත් ආනාපාන බල බල ඉන්නකොට ඇහෙන්න පුළුවන්. අහන්න ගියොත් අකුසල්, ඇහුනොත් අකුසල් නැහැ. හිතුවොත් නරක දෙයක් අකුසල් වෙනවා. නමුත් හිතෙනවයි බේ. අකුසල් නැහැ. ඉතින් මෙන්න මේ තේ තේරුම් ගන්නේ මම දන්නේ මේ බණ කිව්වට මේ භාවනා කරාට මේක තේරුම් කරගන්න පුළුවන් වේද කියලා. අපි උත්සාහ කරන්නේ මේ ලෝණපල සූත්‍රය අරගෙන මේ වගේ පුංචි දේවල් තේරුම් ගන්න. මේකට බුදුරජාණන්සේ තියෙනවා. මේ පුද්ගලයා අභාවිත කය නම් මේ කය පිළිබඳව කවදාකවත් කායගත සති භාවනා කරලා නැත්නම් එයා දන්නේ මම සතියෙන් දෙන්නේ නැද්ද කියලා. මෙහෙම තමයි අපි සංසාරේ හිටියේ. දැන් මේ ජීවිතේ අපිට මේ සතිය කියන එක හම්බ වෙනවනේ. හම්බෙලා සතිය පිහිටවන්නේ මොකේද? කයේනේ. එතකොට මගේ හිත තියෙන දැන් කයේ මෙතන දැන්ද? එහෙම නැත්නම් සතියේ නැද්ද කියන එක කෙනෙකුට සහතික කරලා කියන්න ඔය කියන තරම් ලේසි නෑ. මගේ කයේ දැන් මම මෙතන ඉඳගෙන ඉන්න බව මම දන්නවා. එහෙම නැත්නම් මම මේ කතා කරන බව දන්නවයි කියන එක අපි ප්‍රත්‍යක්ෂණය කරලා කියන්න ලේසි නෑ. ඒක තමයි කමඨාන් සුද්ධ කරන්නේ. වම තිනකොට වම තිබ්බා වෙනයි කරා කියලා මදි. වම තියලා මෙනෙහි කරා මොනවද දැනුනේ? දකුණ තිබ්බ දකුණ මේක මොනවද දැනුනේ කියනකොට නම් අනිත් එක නා හිතා ගන්න පුළුවන්. එයා ඇත්තටම අත්දකපු දෙයක් මේ කියන්නේ. හිතුමතු හිතලුවක් නෙවෙයි. දකුණ තියෙනකොට මෙහෙමයි වම තියෙනකොට මෙහෙමයි. ඉතින් කොච්චර කමටහන් සුද්ධ කරත් එයා කිව්වොත් මම වම තියෙනකොට වම මෙනෙහි කරා. දකුණ තියෙනකොට දකුණ මෙනෙහි කරා. අහගෙන ඉන්න කට තේරෙන්නේ නැහැ. මෙනෙහි කරාට වැටහුනේ මොකද්ද කියලා කියෙන්නේ නැහැ නේ. දකුණ තිබ්බ මෙනෙහි කරා වැටහුනේ මොකද්ද කිව්වේ නැත්තම් එයා ඉතින් මේ මේ මන්ත්‍ර ජප කරනවා වගේ මෙනෙහි කරයි. නමුත් වැටහිච්ච දේ කියනවනම් ඔන්න පිට කෙනෙකුට අහන්න පුළුවන් සත්‍ය පිටලාද මේ කියන්නේ ඇත්තද කියලා. මේ කාරණාව මේ කියන මේ අරමුණ මෙනෙහි කරන හැටි සහයක වැටහිච්ච හැටි කියන කාරණාව ලෝකෙට අඳුන්ලා දීමේදී පළවෙනි තැනටම ආවේ පණ්ඩිත ස්වාමීන් තමයි බුරුමේ පණ්ඩිත පණ්ඩිතාභි වංශ ස්වාමීන් වහන්සේ. භාවනාව කොච්චර කරත් මෙන්න මේකයි මගේ අරමුණ මෙන්න මෙහෙමයි මම ඒකට මානසිකාරය යෙදුවේ. ඒකෝර මට වැටුනේ මේකයි කියන්න පුළුවන් නම් භාවනා 150ක් ඉවරයි. නෝ කමඨාන් සුද්ධ කරනට අහගෙන ඉන්න එක්කෙනෙක්වත් ඒ ඒ වැඩපිළිවෙල දන්නේ නැහැ. එක්කෝ කියනවා මට මම වම තිබ්බ මෙනෙහි කරා. දකුණ තිබ්බ මෙනෙහි කරා. වම තිබ්බ මෙනෙහි කරා. ඉතින් මං කන දාගෙන අහනවා මෙනෙහි කරන උනද වැටුනේ කියයි කියලා. කියෙවෙන්නේ නැහැ. ඒක කිය යුතු බව දන්නේත් නැහැ. ඒක ඒක කියවන්නේ හුවා දක්වන්නේ එයා ඒ මම තියනකොට වම් මෙනෙහි කරලා කියලා වෙච්ච දේ කියනවා නම් අහගෙන ඉන්න කෙනාට පුළුවන් සාක්ෂි වෙන්න. මේක ඇත්තක්ද මේ කියන්නේ වෙච්ච දෙයක්ද කියලා. ඒක වෙන්නේ නැහැ. ඉතින් එතෙන්ට ගණ්ඩ මේ කායගත සතිය කියලා භාවිත කයක් ඇති කරගෙන මම වම තිනකොට වම දෙහිත යෙදුවන තමිනේ කරා මට ඒක පොළවේ තියෙන රළු ගතිය හෝ සියුම් ගතිය හෝ විලුඹයි මට වැදුනේ පතුලයි මට වැදුනේ කියලා ඒක විස්තර ටික කියනවනම් දකුණ තියෙනකොට මම දකුණ දන්නවම නෙවෙයි කියලා දන්නවා. ඒකට මට වැටුනේ මෙහෙමයි කියලා කියනවනම් භාවිත කයක් ඇති කෙනෙක් කියලා කියන්නේ. ආස්වාස කරනකොට මට වැටුනේ මෙහෙමයි. මෙනෙහි කරලා හෝ නැතුව ප්‍රස්වාසය මෙහෙමයි. ඒ වගේ මම කෑම කනකොට මට වැටුනේ මෙහෙමයි. මම ඉස්සරහා බලනකොට මට පෙනුනේ මෙහෙමයි. පැත්ත බලනකොට මෙහෙමයි කියලා කියනවනම් අපි කියනවා ඒකේනා කායගත සතිය වඩන ලද නැත්නම් භාවිත කයක් ඇති කෙනෙක් කිය. ඉතින් ඒ ආතිමුත් වැරදි වෙන්න පුළුවන්. ඒ ඇති වැරදි නොවෙන්න පුළුවන්. වැරද්දක් වුණා නම් එයාට පැහැදිලිවම කියතයි මම මේ කරපු වැඩේ නිසා කෙනෙකුට හිතනක් වුණා. නැත්නම් මම ඇති සතෙක් මරුවා. ඒ භාවිත කයක් ඇති කෙනාට හරියට කියන්න පුළුවන්. ඒක මේ ෂටගති මායාවී ගති වලින් අවුල් කරන්නේ නැතුව කියන්න පුළුවන්. ඒ භාවිත කයක් නැති කෙනා තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් මොනවද කරන්නේ කියලා කිසිම පොත් ලැබීමක් වෙන්නේ නැහැ. ඒකම භාවිත සීලයක් නැති කෙනා වග වෙන්නේත් නැහැ. තමන් කරපු දේ සදාචාරාත්මකව මේ සමාජයේ තියෙන නීති උල්ලංඝනයකට බලපානවද නැද්ද? බයලජ්ජාව තියෙනවද නැද්ද? ඉන්ද්‍රිය සංවරයක් තියෙනවද නැද්ද කියලා ඒ පුද්ගලයා වග වෙන්නත් බෑ. මොකද එයා ඉන්නේ අතීතේ. එයා ඉතේ අනාගතේ. එහෙනම් මේ දරුවෝ ගැන හිත හිතා, අනුන් ගැන හිත හිතා. වෙන එකක් ගැන හිතේ එයාට කියන්න දන්නේ මේ වෙලාවේ මොකද වුනේ කියලා. එහෙනම් අභාවිත චිත්ත කියලා කියන්නේ නීවරණ වලින් යටවෙච්ච හිත අන්ධ කරණයි, අචක්කු කරණයි, පඤ්ඤා නිරෝධකයි, අනිබ්බාන සංවත්තනිකයි. යම් වෙලාවක අපේ හිත නීවරණ වලින් වැහිලා නම් කැටරක් හැදිලා වගේ කියලා කියන්නේ. ඇහි සුද බැඳලා. ඉතින් බලනකොට හැම එකක්ම ඡායා දෙක දෙක පෙන්නනවා. ඉතින් යාට පේන්නේ ඉතින් මට ඇහැට පේන එකනේ. එයා අර තමන්ගේ ඇහැ දුර්ල බව දන්නේ බලනකොට දෙතෑවර වෙලා පෙන්නන්නේ. කවදා හරි යාගේ කැටරක් ඔපරේෂන් කරාට පස්සේ තේරෙනවා මේ රූපවල තියෙන දෝෂයක් නිසා නෙවෙයි මගේ ඇහි දෝෂයක් කියලා. ආන්නේ වගේ තමයි නීවරණ ධර්ම බාධාව යම් වෙලාවක කාට හරි නැතුණා නම් අපි කියනවා නම් භාවිත චිත්තයක් ඇති කෙනෙක් කියලා. එයාට තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකයා ජීවත් වෙන්නෙම භාවිත හිතකින් නෙවෙයි. අභාවිත හිතේ අයර තමයි මේ වෙලඳැන්වීම තියෙන්නේ. අභාවිත හිතේ අය තමයි මේ සල්ලි පිටිපස්සේ යන්නේ. ඒ සඳහා සාධාරණ සාධාරණ නැතුව යුක්ති අයුක්ති නොතක මේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් වැඩ කටයුතු කරන්නේ අභාවිත හිතක්. ඉතින් ඒක ප්‍රසිද්ධිය කතා කරන්න බැරි තරම් මාත්‍රකාවක් අද. ඉතින් අපි හිතමු යම් වෙලාවක අපි බණ භාවනා කරලා අඩු ගන්න එක විනාඩියක් මගේ හිත කයේ තිබ්බා. මම විනාඩියම හොඳටම සක්මනේ හිටියේ. නැත්නම් මේ විනාඩිය මම ඉඳගෙන හිටියේ. ඒ වෙලාවේදී මම හොඳටම දන්නවා සතෙක් මැරුවෙත් නැහැ, හොරකමක් කෙරුවෙත් නැහැ, කාමමිත්‍යාචාර කෙරුවෙත් නැහැ, බොරු කේලම් හිස් සත්‍ය පරිසවචන නැහැ. ඒ නිසා ඒ හිටපු විනාඩිය මයි ළඟ සීලියත් රැකිලා තියෙනවා. මම යම් විදියකට අරමුණේම හිත පැවැත්වුවයි කියලායි විනාඩිය වග වෙන්න පුළුවන් නම් ඔච්චර අමාරුයි කියලා කියන අභාවිත හිත අයින් කරලා අපිට භාවිත හිතක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මට සක්මනේ විනාඩියක් දිගටම වම දකුණේ හිත තිබ්බා. නැත්තම් පරියන්කේ ඉන්නකොට මම බැලුවේ ආස්වාද ප්‍රසආසන. ඒ විනාඩියක් මට ආස්වාද ප්‍රසආසයේ හිත තිබ්බා කියවන එකට අපි කියනවා භාවිත හිතක් කියලා. හිතට අපි ලොකු ජයග්‍රහණ තුනක් ලැබලා තියෙනවා. නමුත් භාවිත ප්‍රඥාවක් තිබ්බයි කියලා කියන්නේ නැත්නම් අභාවිත ප්‍රඥාවක් කියන්නේ දුර්ලභ ප්‍රඥාවක් භාවිත ප්‍රඥාවක් කියලා කියන්නේ හොඳට වඩලඳ ප්‍රඥාවක් තිබුණයි කියලා කියන්නේ එහෙම භාවනා කරන ඉන්නකොට සද්දයක් ඇහෙනවා බාධාවක් ඇහෙනවා අන්නේ බාධා විසෙයි මේ හරියට ආනාපාන කරනලා ආනාපාන විතරක් තියෙන එක චිත්ත භාවනාව කියලා කියන්න පුළුවන් ඒකේ ඉන්නකොට අපිට සද්දයක් ඇහෙනවා ඒකේ ඉන්නකොට අපිට රූපයක් පේනවා ඇහැට හරි චිත්ත රූපයක් හරි නැත්නම් වේදනාවක් එනවා. අන්නේ දෙක ආපු වෙලාවේ එහෙම නැත්නම් අපි කරගෙන ගිය චිත්ත භාවනාවට බාධාවක් පැමිණිච්ච වෙලාවේ ප්‍රඥාව ඇති කෙනා වඩලනද සතිය ඇති කෙනා කොහොමද කටයුතු කරන්නේ? වඩලනද සතිය නැති නැත්නම් වඩලද ප්‍රඥාව නැති උපදේශ නොලැබිච්ච කෙනා කටයුතු කරන හැටි සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක තමයි අපි කමඨාන් සුද්ධ කරනට හැමදාම වෙලා ගන්නේ අපිට සද්දයක් ඇහෙන වෙලාවේ අපේ භාවනාව නම් ආනපානෙ තමයි. සද්දයක් ඇහෙනවා. ඒ ඇහෙන වෙලාවේදී අපි එකපාරට ආනපානෙ මෙතන අතෑරලා අර සද්ද දිගේ දුවන්න පටන් අරගත්තොත් මායя බලාපොරොත්තු වෙන්නේ සිද්ධ වෙනවා. කෙලස් සිද්ධ වෙනවා. නූපන්න කුසල් රාශියක් උපදිනවා. අනතය භාවිත චිතක් නැ භාවිත ප්‍රඥාවක් ඇති කෙනෙක් වෙන්න උත්සාහ කරනවා බලනවා මේ සද්දේ ආපු පළියට මේ ආනාපානෙ පාවා දෙන්නේ නැතුව මේ සද්දේ තියේද්දිත් සද්දේ හරහා ශබ්ද විනිවිදලා මට එක චිත් එක හුස්මක් තව වැඩිපුර බලන්න බැරිද? දෙකක් බලන්න බැරිද කියලා බැලුවොත් අර වෙන එකට ලෑස්ති වෙලා ගියොත් භාවිත ප්‍රඥාවක් ඇතුව ගියොත් උපදේශ ලැබිලා ගියොත් වහාම ආනාපානෙන් හිත කඩා ගන්න. මේක ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් යා ඒක තමයි මම මේ භාවනා කරලා ඉගෙන ගන්න. ඒකට තමයි අපි වැඩමුළු කරනවා කියන්නේ. ඒ නිසා සද්දේ ආව පළියටම මේකට බය වෙන්නත් එපා හිත නරක කරගන්නත් එපා සද්දේ තියෙද්දි 100%ක් මානපානේ නැති උනත් යන්තම් හරි ජාම බේරගෙන යන්න පුළුවන් කියලා හිතාගත්තොත් එයාට තේරෙනවා මේ සද්දෙට ගියේ හිත 100%ක් මෙහෙ යන්නේ නැතුව ආයෙත් ගෙනල්ලා ආනපානේ ඉන්න පුළුවන් මේ සද්දේ තියෙනවා හැබැයි සද්දෙන් හිත කරදර ගන්නෙ නෑ සද්දේ තියෙනවා හිත කරදර ගන්න නැතුව ඉන්න ගියාට පස්සේ එයාට පුළුවන් ආනපාන පිළිබඳ හොඳ විස්තර කියන්න හරියට බාධාවක් නැතුව ඉන්නකොට වගේ. එතකොට මේ භාවිත ප්‍රඥාවක් ඇති කෙනා මේ විදිහට උත්සාහ කරන කෙනාට ධෛර්යය වෙනස මෙහෙම කියන්න පුළුවන්. යම් වෙලාවක මේ යෝගාවචරයා බාධාවකින් තොරව ආනාපානය කරනකොට යම් සතියක් තියනවාද? මෙයා බාධාවත් තියෙද්දිත් යම් ආකාරයකින් ඒ අරමුණේම සතිය පවත්නවාද අර බාධාවත් තියේදී පවත්න සතිය බොහෝමත්ම පිංවන්තයි බොහෝමත්ම කුසල ස්පක්ෂිකයි ඒක කුසලතාවයක් එයා නෝපන් කුසල් උපදවන්න දන්නවා දැන් බාධා තිබුණාට ගා ගන්නෑ හිත කරදර ගන්නෑ මම අර හිතපු අරමුණේම ඉන්න පුළුවන් ඒකට එයාට නෝපන් කුසලයක් උපදවා ගන්න දක්ෂයක්කමක් එනවා හැලහැප්පීමක් කරදරයක් අරියාදුවක් ආවට සටන පාවා දෙන්නේ අරමුණේ ඉන්න පුළුවන් ගතියක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක දිනු කරගෙන දිනු කරගෙන යන එක තමයි අපි මේ භාවිත හිත භාවිත ප්‍රඥාව කියලා කියන්නේ. එහෙම කෙනෙකුට අර සද්දේ අහලා එන්න ඉඩ තියෙන අකුසල් රාශියක් නොයන විදිහට කටයුතු කරන්න පුළුවන්. ගත්ත අරමුණේම හිත වැඩි වෙලා පැවැත්වීමේ එතකොට යාට දෙකක් සිද්ධ වෙනවා. එකක් වාසි දෙකක් වෙනවා. එකක් තමයි අභාවිත හිතකින් නම් සද්ද දිගේ ගිහිල්ලා ඒක රූපනතර බයින්. ආත්ම දෘෂ්ටියකින් හිතනවා අරයා තමයි මගේ භවනාව කැඩුවේ. එහෙම නැත්නම් බාහිරයට දානවා නිදහසට කාරණාව. නමුත් එයා දන්නවා ඒකෙන් කරදර ගන්න නැතුව මට කොච්චර වෙලා ආනපානෙ ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් එයාට තේරෙනවා එවැනි සූදානමකින් ගියොත් සටන පාවා දෙන්න තු ආනාපානෙ ඉන්න පුළුවන්. එතකොට ආනාපානෙ වැඩි වෙලාවක් ඉන්නකොට ආනාපානෙ පිළිබඳ තොරතුරු රාශියක් ලැබෙනවා. ඒ නිසා කුසලතාවයක් හට ගන්නවා. මොකද්ද කුසලතාවේ? බාධාව තියුණු පරියට මේ සටන පාවා දෙන්න එපා. මේක දිගට දිගට කරන්න කියලා. එතකොට මේ පුද්ගලයාට මේ ලැබෙන මේ භාවිත ප්‍රඥාව නිසා සර්වචන්සේ සඳහන් කරනවර ප්‍රඥාව වඩපු නැති කෙනා නම් සද්දෙන් අකුසල කරගන්නවා. ඒ මන්දිවට එයා සද්ද ඇති කරපේ කරනත් බයිනවා. මේ පැත්තෙන් ද්වේෂානුසාර අනුසයකුත් වැඩ කරනවා. දැන් මෙයා සද්දෙන් හිත පිට ගියත් පශ්චාත්තාප වෙන්නේ නැවත අරමුණට හිත ගෙනල්ලා ආරක්ෂා සහිතව කටයුතු කිරීමෙන් අර දෝෂ අනුසය ඇතිවීමෙන් තද්දේට බැනීමෙන් කවුරු හරි කෙරුවයි කියලා ඒ මනසත් එක්ක වෛර කරනවා පැත්තක දාලා සද්ද තියෙද්දිත් මට යම් ප්‍රමාණයකට භවනා කරන්න පුළුවන් කියන මේ හිත වඩන්න පටන් අරගත්තොත් ඒක නයි සද්දෙන් අකුසල කරගන්නේ හැබැයි ඒ වෙලාවේ වෙහසක් විඳිනවා ඒ වෙලාවේ වෙහසක් විඳිනවා සද්ද නැතුවට වැඩිය වෙහසක් වෙනවා ඒක සරුවචන් සඳහන් කරනවා ditta ධම්ම වේදනියන් එයා සද්ද නැති වෙලාවට වැඩිය වෙහසක් විඳිනවා හැබැයි කර්ම රස කරන්නේ නැති නිසා ඊගාවාත්මෙට මොනවක්වත් කියන්නේ ඊගාවාත්මෙට කර්ම ගෙනියන්නේ එතනම ගෙවලා ඉවර කරනවා මෙන්න මේ සද්දේ ආ වෙලාවේදී දොස් නොකියා ඒ වෙහෙස සද්ද නිසා මට ඇතිවෙච්ච වෙහෙස අරියාදුවකට ගන්න නැතුව ඒක භාවනාවේ දියුණුවක් ඒක භාවනාවේ ඉවසීමේ ශක්තියක් ඒක භාවනාවේ නොසලෙන මනසක් මේකටයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ඒ නිසා මම උත්සාහ කරන්න ඕනේ සද්ද තියේදී වෙහෙස තියෙනවා ඒ වෙහෙස නිසා මට සාමාන්‍ය සතියක් නෙවෙයි දැන් තියෙන සති බලයක් තියෙන වෙහෙසක් තියෙද්දි තරබුනේ හිත පවත්වාගෙන යන්න පුළුවන් කියලා ditthදම වශයෙන් මේක විදවනවා ඊගවාත්මෙට ගෙනියන්නේ. ඉතින් මේකට ලස්සන උපමාවක් අපේ ඒ ਸਰවඥ ශාසනයේ තියෙනවා. ඔය අඟුලිමාල හාමුදුරුවෝ අඟුලිමාලේ ඉඳිස්ලා අහිංසක තමයි යාගේ නම අන්තිම නමත් අහිංසක වගේම අහිංසක කොල්ලෙක් නමුත් ඒ පන්තියේ පළවෙනියා වෙනවා ඒ තරම දක්ෂයි. පන්තියේ පළවෙනි වෙච්ච නිසා ඒ ගුරුවරයාගේ පුදුමාකාර ප්‍රසාදයක් දිනා ගන්න. දිනාගත්ත පස්සේ පන්තියේ ඉන්න අනික් අයට ලොකු ඊර්ෂාවක් ඇවිල්ලා ගුරුවරයාට කට මේ කේලමක් කියනවා. ගුරුවරයාගේ භාර්යාවත් එක්ක අනියන් සම්බන්ධකමක් තියෙනවා කියලා. ඇත්තටම ගුරුවරයාගේ භාර්යාවත් මෙයාට බොහොම ආදරෙයි. මොකද දක්ෂ ළමෙක් නිසායි කියලා. ගුරුවරයා බලනකොට මේ දෙන්න අතර අනියම් සම්බන්ධයක් තියෙනවා වගේ කට කත කත කතාව නිසා කේලම නිසා ගුරුවරට හිතෙනවා. හැබැයි ගුරුවරට අතට අහු වෙලා නැහැ. ගුරුවරයා මොකද කරන්නේ? මෙයා මරන්න උපක්‍රමයක් කරලා කියනවා. ගුරු පූජාවක් වශයෙන් වම් අත් දකුණු අතේ මාපටංගලි 100ක් ගෙනත් පූජා කරන්නයි කියන්නේ. ඉතින් ඒතකොට දන්නවනේ 100ක් නෙවෙයි 1000ක්. 1000 යනකොට මෙයා කායෙන් හරි මරුන් කනවයි කියලා. එනි මෙයාට දන්නේ මේ මොකක්වත්. ගුරු පූජාව වෙනුවෙන් ඉදිරියටපත් වෙලා. ඉතින් මම දිගට කතාව කියන්න යන්නේ. කොහොම හරි අන්තිමට මාලයක් වශයෙන් කරේ දාගෙන මේ කුණු ගඳ ගහන, සිනි ගඳ ගහන මිනි ඇඟිලි 999ක්ම කපනවා. එයා කරන්නේ මේ ගුරු පූජාවක්. මිනිස්සු තමයි මරන්නේ. 999 යනකොට තමයි සරුවචන් වහන්සේ ඉදිරියපත් වෙලා බේර ගන්නවනේ. නැත්තම් තා බුද්ධකින් අම්මාත් මරනවා. ඇත්තටම සරුවචනංශේ මරලා ඇඟිල්ල කපන්නයි හදන්නේ. බේරගත්තට පස්සේ ඊටාම දක්ෂයි. සරුවචනංශේ දෙන කමටහන තමයි කඩුව අරගෙන පිටිපස්සෙන් එලවනවා නවතින් මහන නවතියම් මහන නැවතියම් මහන කියලා. මේ 999ක් කපු මනුස්සයාට මේ ඉදිරිපත් වෙලා ගිහිල්ලා බිම දාගෙන කපන්න බැරි කමක් නැහැ. නමුත් සරෝජන්සි 이르දියක්ම වුණා. අපි දෙන්න අතර වෙනස ගෙවම් කරන්න බැරි වෙන විදියට. බැරිම තැන කෑ ගහනවා. සර්වඥ ඉදිරිය බලාගෙන කියනවා මං නම් නැවතුණා. උඹට පුළුවන් නම් නැවතියන් කියලා. ඉතින් මේ වංශය කල්පනා කරන යකෝ මේ මටත් ඉස්සෙල්ලා යන මනුස්සයා කියනවා නැවතුණයි කියලා. මට ඒ අල්ලගන්නත් බෑ මට කියන්න පුළුවන් නැවතින්නේ කියලා කියනකොට මිනිහට තේරෙනවා මේ මනුස්සයා භාවිත මනසක් ඇති කෙනෙක්. කඩුව බිම තියලා වැඳලා කියනවා අනේ මට නවතින හැටි කියලා දෙන්නේ. මගේ ගුරුවරයා මට ඉගැන්වුවේ දුවන හැටි. මරණ හැටි. අද තියෙන අධ්‍යාපනයත් එච්චරම තමයි. එක්කෙකුටවත් නතර වෙන හැටියක් හෝ ආතතිය නැති කරන හැටියක් හෝ අසහනිය නැති කරන හැටියක් උගන්වන්නේ නැහැ. ඒක තියෙන්නේ ඔක්කොමලා ගාව නැහැ. ඒක තියෙන්නේ බුදුහාමුදුරු ගාව විතරයි. ඊට පස්සේ අපි හිතන්නකෝ පැවිදි කරගත්තයි කියලා. පැවිදි කරාට පස්සේ මේ අඟුලිමාල හාමුදුරුවෝ පාරේ පින්ඩපාතේ යනකොට කවුරු හරි කොල්ලෙක් වෙරළු ගෙඩියක් කඩා ගන්න ගලක් ගැව්වොත් ඒ ගල ගිහිල්ලා වදින්නේ අඟුලිමාල හාමුදුරන්ගේ තට්ටේ. කවුරු හරි අඹ ගහකට ගලක් ගැව්වොත් වැටෙන්නේ හාමුදුරන්ගේ ඇඟට. ළඟ ගහක දත දරත්තක් කඩා වැටුනොත් ඇඟට කඩා වැටෙනවා. කවුරු හරි කුණු බාල්දියක් වෙසි කිරුවොත් ඇඟට වැටේ. කවුරු හරි කෙල ගැහුවොත් මූණට වැටෙන්නේ. ඉතින් මේ හැමදාම ඇවිල්ලා සරෝජනාංශ කියනවා. අවස එනකොට තින් සිවුර ඉරාගෙන, ලේ පෙරාගෙන තමයි පින්න පාති කරගෙන ඉන්නේ. සරෝජනාංශය සඳහන් කළා කියනවා අඟුලිමාලක ඉවසලා මේ ජීවිතේම ගෙව්වේ නැත්තම් ඔබ ගියොත් එහෙම අපායට බුද්ධ කල්ප කීයකට එයිද නැහැ. ඒ නිසා ওই ගුටි කෑම ඉවසපන්. ඕක මේ ditta ධම්ම වශයෙන් මේ ජීවිතේ එන එකක්. ඕව ගැන ගණන් ගන්න නැතුව පුළුවන් තරම් සත්‍යමත්යක්. පුළුවන් තරම් හැම වෙලාවෙම වම දකුණේ ඵලයක්. අපි දන්නවා කාට ගලක් ගැහුවත් වදිනවයි කියලා. ඒකෝට ditta ධම්ම වශයෙන් එයා අනෙක් කාමදුරන්ට වැඩිය පුදුම ඉවසීමකින් විඳිනවා ඒ මොකටද ගල ගහපේ එක්කනට වෛර කරලා හිත නරක කරගෙන කර්ම රැස් කරගෙන ඊගාවේ ආත්මට ගෙනියන්නේ නැති වෙන්නේ. එතනදි ලස්සන මූල ධර්මයක් මතුවෙනවා. ඒ මොකද යම් කිසි කෙනෙකුට මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් ශක්තිය තියෙනවා නම් පස්චිම භවිකෙක් නම් එයාට වෙන්දට වැඩිය කරදර එන්න පටන් ගන්නවා. කරදර ආවට එයා දන්නවා මේ ගනුදෙනු ඉවර කරන්න එයා හදන්නේ. නිසා කාටවත් කියාපාන්න යන්නේ එයා ඉවසාගෙන ඉන්නවා. ditta ධම්ම වශයෙන් මේක වින්දොත් කාටවත් කියපු ගමන් ඔක අනා ගන්නවා. කෙන්දිරි ගන්නත් එපා. චර්චුරු ගන්නත් එපා. ditta ධම්ම වශයෙන් වින්දොත් ඊගා ආත්මෙට ගෙනියන්න මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. හිත නරක වීමක් නැහැ. වැඩෙන්නෙත් නැහැ. කර්ම නැවත කල්පනා කර කර අනු මට ගැහුවා කොට ඔක මරන්න ඕන ඔක කපන්න ඕන කිය කිය වැවීමකුත් නැහැ. ආන්න මේ වැඩේදී පැමිණිතු පැණි රහයි කියලා අපේ සිංහලයේ හදලා තියෙනවා බොහොම ලස්සන වචනයක්. මොනම භාෂාවකවත් නැහැ. භාවනා කරනකොට පැමිණිච්ච දුකක් ආවනම් ඔය කාටවත් කියන්න එපා. කියපුව ගමන් වෙන්නේ ඔකෙන් කතන්දර ගෙතෙනවා. කර්ම රැස් වෙනවා. පුල්ලුවන් තරම් ඉවසන්න. එතකොට තමයි තේරෙයි එන කරදර වැඩිවීමක් පේන්න තියෙනවනම් අපි මේ ආත්ම නිවන් දකින්න හදන. එතකොට වෙන්නේ මොකද මේ භාවනා කරන්න කියලා කරදර වැඩිවීමක් වෙනවා වගේ තමයි පේන්නේ. හැබැයි වැඩේ නම් එච්චර තමයි. Taman කොච්චර හොඳ කරත් චෝදනා ඉන්න පටන් ගන්නවා. තමන් කොච්චර උදව් කෙරුවත් උදව් කරපෙකන බයින්ඩ් පටන් ගන්නවා. එතකොට හිතාගන්න මේ ditta ධම්ම වේදිනී වශයෙන් ඔක කොහොම ගෙවෙන එක හොඳයි. ඔය පරණ කර්ම. මං මේ නිසා අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ. මං එයත් එක තරහ වෙන්න යන්නෙත් නැහැ. ඇයි ඔක මෙච්චර හොඳ වැඩ කරද්දී මට මේ කරදර කරන්න කියලා ගහපදින්න යන්න එපා. එතකොට වෙන්නේ හිත දූෂ්‍ය වෙලා අපි අලුතෙන් කර්ම පද්ධතිය රැස් කරනවා. ඒ නිසා බුරුමේ පඬිස්සංශ කියනවා යෝගාවචරය කියන්නේ මොන බාධක හිරිහැර අරියාදු තත්යකට ආවත් ඒ වෙච්ච චිත්ත පීඩාවමකින් අලුතෙන් කර්ම රැස් කරගන්න නැති වෙන්න උත්සාහ කරන එකනට යෝගාවචරය කියතයි. Tamanta අසාධාරණයක් වුණත් බලාපොරොත්තු නැති කරදරාවත් හිතනරක් කරගන්නෙත් නැහැ. වීතික්‍රමණය වෙන්න දෙන්නෙත් නැහැ. පුළුවන් නම් පරිඋත්ථාන වෙන්නෙත් නැතුව ඊවසපම් පපුව කියලා මම බුද්ධ ශ්‍රාවකෙක් මම බුද්ධ ශ්‍රාවිකාවක් මම මේ කර්ම ගෙවණ්ඩයි හදන්නේ මේ මතින් කාටවත් දොස් කියන්න ගිහිල්ලා මේකෙන් ගැලවෙන් මාර්ග හොයන්න හදන්න යන්නේ ඔක ඉවසපන් අන්න එකට අපි කියනවා භා භාවිත කය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කියලා එතකොට ආයේ වෙන දේවල් අල්ලන්න රණ්ඩු කරන්න ගිහිල්ලා කතන්දර ගොතලා අරයට මෙයාට කතා කරන්න යන්නේ නැති නිසා වෙන වෙන කෙනෙකුට වැඩි දැරීමක් දරනවා වෙන කෙනෙකුට වැඩි විඳීමක් විඳිනවා නමුත් ඊගාවාත්මට ගෙනියන්න එකතුවක් ගෙනියන්නේ කර්ම රැස් කිරි ඔය සංස්කාර කියන වචනේ කර්ම කියන වචනේ තියෙනවා රැස් කිරීම තියෙන වචනේ තියෙනවා රැස් කරන්නේ ඒකට උපමාවක් දෙන්නේ නිලුම් පතට වතුරක් වටන පතේ කොලයක් උඩ වතුර වටනට වතුර කොලේ උඩ තිබුණට ගෑවෙන්නේ නැහැ හැලපිච්ච ගමන් හැලෙනවා ඒ නිසා මෙයාට කරදර නොවෙනව නෙමෙයි කරදරවලට කරදර වෙන බවක් නොපෙනෙනවත් නෙවෙයි. නමුත් ඒ කරදර වලින් හිත පීඩා ගන්නෑ. හිත කරදර ගන්නෑ. පුළුවන් තරම් ඉවසලා කටයුතු කරන්න ගියොත් අපි තපස් රකින්නයි කියනවා. පැවිද්ද කියලා කියනවා. භ්‍රමචර්ය රකින්නයි කියලා කියනවා. ඉවසනවායි කියලා කියනවා. ඉතින් මේක සාමාන්‍ය ලෝකයේ හිතන්නේ මහා නෝන්ජල්කමක් කියලා. ගැහුවට ගහන්න යන්නේ බැන්නට වනින්න යන්නේ ඉවසගෙන කටයුතු කරනවා. ඉතින් ඒකට උපමාවක් සරුවචනාංශෙත් දෙනවා මේ ලෝණපල කියන නම ඇවිල්ලා තියෙන එකයි මේ සූත්‍රයේ සරුවචන්ස මේක විස්තර කරලා කියනවා මහන්නේ මේ පුංචි පීරිෂක් වගේ නැත්නම් පුංචි අඬු කෝප්පයක් වගේ එකට වතුර ටිකක් අරගෙන ඕකට ලුණු කැටයක් දැම්මොත් අර වතුර ටික ලුණු රස වෙයිද නැද්ද කියලා අහනවා. සංඝයා වහන්සේ කියනවා අවසරයි සංඝ වතුර පොඩ්ඩ නිසා ලුණු කැටේ ලුණු රහ වතුරට එනවා. මාන්‍යෝ ලුණු කැටේ ගෙනලා ගංගානන් නගර ගන්තියට දැම්මොත් ඔය ගංගානන් නදිය ලුණු රස වෙයිද කියලා. නෑ සාංචේම වෙන්න බෑ මොකද ඉතින් විචාර වතුරක් ගලන්නේ ලුණු රස වෙන්නේ නෑ. ඒ වගේ කියනවා භාවිත කරපු භාවනා නොකරපු කයක් ඇති භාවනා කරන ලද සීලයක් ඇති භාවනා නොකරදී චිත්ත භාවනාවක් ඇති ප්‍රඥාවක් නැති එකනා මේ පොඩි දෙයක් දාපු ගමන් මුළු ජීවිතේම වෙනස් වෙනවා කර්ම රැස් වෙනවා අපාය යනවා හුදු භාවිත මනසක් ඇති මේ ගංගානම් ගාන්ධිය වගේ දෙයකට ඔය පොඩි අකුසලයේ දැම්මට මොකක්වත් වෙනසක් වෙන්නේ ඒක නිසා අභාවිත කයක් ඇති අභාවිත සීලයක් ඇති අභාවිත චීතක් ඇති අභාවිත ප්‍රඥාවක් ඇතිගෙන පුංචි අකුසලයක් කරලා ඒක ගැන තැවිලා තැවිලා තැවිලා අපාය යනවා විශාල පිං කරන පිං කියන එක මේ අදහස් කරන භාවනා කරන කාය භාවනා වෙලා තියෙනවා හිත සීලය හොද්දට වඩලා තියෙනවා ඒ කියන්නේ සීලබ්බත පරාමාස නෙවෙයි සීලේ ඒ කියන්නේ ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා දෙපොලක දෙවිදියකට සීල විසුද්ධි යාවදත්ත චිත්ත විසුද්ධත්තාය සීලේ රකින්නේ චිත්ත භාවනා සඳහා විපමණයි වෙන දෙයක් ඇත්තේ නැහැ සීලේ එහෙම නැත්නම් සීලම් පරිභාවිතෝ හෝති සමාධි මහප්පලා හෝති මහානිසංසා කියලා පරිනිබ්බාන සූත්‍රය සඳහන් කරලා තියෙනවා. සීලයක් රකින්න ඒකේ සමාධිය මහත්ඵල මහන්සංශ වෙනවා. අපි සීලයක් රැකලා කියනවා නම් මේ සීල් රකින්න නිසා මගේ හිත ඇවිස්සුණා. මට හිතේ අරක නිසා හිත ගන්න රක්ුණා මේක නිසා හිත රක්ුණා කියලා ඒ කවදාකවත් සීලයක් වෙන්න බෑ. සීලයක් රකින්න එක හිත සමාධිගත වෙන්නයි තියෙන්නේ. අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි සීලේ දක්ෂෝ රකින්නවනම් හිත විපිලිසර වෙන්න බෑ. පිපිසර වුණා නම් සීලබ්බත පරාමාසය. අද වෙලා තියෙන දේ බලන්න බෞද්ධයාට අල්ලපු ගෙදර මනුස්සය වැඩක් දක් කරත් මෙයා ඒ මනුස්සයට බැනලා පව් කරගන්න. මම දෙන නිදර්ශනේ තමයි. ඒ සමාහට මේ චෝදනාවලට එන්නේ තියෙනවා. මේ මුස්ලිම් මනුස්සය තමයි හරක් මරන්නේ. හැබැයි අපි තමයි පව් කරගන්නේ බැනලා. මස් කන්නේත් අපි. අනේ මේ තම්බිලාට හෙන ගහන්න එපා බලන්න අසරණ සත්තු මරනවනේ කියලා ගිහිල්ලා මත්‍රාත් ගෙනලා කනවා. අපි තමයි අරක නැවත නැවත කල්පනා කර කර කල්පනා කර කර පශ්චාත්තාප වෙන්නේ. මුස්ලිම්න්ගේ පොතේ එහෙම නැහැ. ඒ මනුස්සයනි කියලා තියෙන්නේ සත්‍ය කියකඩයක් වල ඉඳගෙන සත්‍යක් මරලා හරි කාලා ජීවත් වෙමුද කාන්තාරේ මොනවෙන් ජීවත් වෙන්නේ? පවු නැහැ. පව් තියනවන එක වෙනම දෙයක් ඌ සැවෙන්නේ නැහැ. උන් සත්‍යකව තැවෙන බෞද්ධය තැවෙනවා. මසුත් කනවා අපායෙත් යනවා. තම්බි ඉන්නේ උඩ අපායේ. අපේ කට්ටිය ඉන්නේ යට අපායේ. ඒ මේ සදාචාරය කොළුවට අරගෙන බුදුමාකාර විදිහට තැවෙනවා. ඒ මොකද හේතුව මේ සීලබ්බත පරාම සීලේ වරදොල අල්ලගෙන තියෙන්නේ. තරහ වෙන්න නම් එපා මං කිව්වට ආරණ්‍ය වාසී සංඝයා බුදුමාකාර දුකක් විඳින. මේ සීලේ දැඩිව අල්ලගෙන. උත්කෘෂ්ඨ වැඩ කරන්න ගිහිල්ලා අනිත් එක නදියා බලනකොටම අයියා හොඳ හාමුදුර කෙනෙක් නෙවෙයි මම මෙහෙමයි. අරයා එහෙම නෑ කියලා දකින්න හාමුදුර කෙනෙක් කරේ මොනවා දැක්කත් අඩුපාඩු දකින්න. ඉතින් හැම වෙලාවෙම හිත නරක කරගන්නවා. අරමනුස්සය වැරද්ද කරන්නේ. මේ අහිත නරක කරගන්න. ඒක තමයි සීලබත පරාමාස කියන්නේ මොකද සීල පරිභාවිතෝ සමාධි මහප්පලා හෝනි මහානිසංසා සීලය හොඳට භාවිත නම් හිත එකලස් වෙන්න ඕන අනේ මනුස්ස ගුරු උපදේශ නැතුව වැරද්දක් කරගන්නවා හොඳට පිංසිත් දෙන අනේ මගේ ගුරු හමුතුර මට කියලා දුන්නා මම පරිස්සම් වෙන්න ඕනේ ඒක දැකලා පරිස්සම් වෙන්න මිසක් හිත නරක කරගන්න ඕන ගමන්නේ ඊට පස්සේ සමාධි පරිභාවිතෝ ප්‍රඥා මහප්පලා හෝනි මහානිසංසා අපිට යම් සමාධියක් ආවනම් අපිට ඒකේ ඇති හැටිය දැක් ගන්න පාවිච්චි කරනවා මිසක්කා. අනේ මේ සමාධිය ආවා කියලා සතුටු වෙන්නයි නාවා කියලා තැවෙන්නයි පටන් අරගත්තොත් ඕකට ප්‍රඥාව කියන්න බෑ. ඒතර මේ කාම ආසාව වගේම සමාධියට ආසාවක් ඇති වෙලා හරි. ඒක භාවිත මනසක් වෙන්න බෑනේ. දැන් අද භාවනා ලෝකෙ දිහා බලපුවාම යම් තැනක යම් ආකාරයකට සමාධියක් එනවනම් ඒ ගුරුවරයා පිටිපස්ස යනවා. ඒ අරමුණ පිටිපස්ස යනවා. ඒ භාවනා මධ්‍යස්ථාන පිටිපස්සේ යනවා. සමාධිය නැති වුණානේ. මේ වහකනෝ. මේ කොච්චර වෙල්ල තියෙනවා. මේ මැරෙන්න හදනවා. මේ සමාධිය පව පිණිස හේතු වෙනවා. අන්න එහෙම නොවීම පිණිස මේ එක එකක් එක එකට යාදෙන විදිහට වැඩ කටයුතු කරන කරන ගියොත් අපි කියනවා භාවිත මනසක් තියෙනවා. නැත්තම් භාවිත ප්‍රඥාවක් තියෙනවා, භාවිත සීලයක් තියෙනවා, භාවිත කයක් තියෙනවා. එයාට සිද්ධ වෙන දේ සහ කරන දේ හොඳට දාන්න. දන්න නිසා අනවශ්‍ය දේවල් වලට පශ්චාත්තාප වෙන්න යන්නේ කොටින්ම කියනවනම් එහෙම අනවශ්‍ය දේවල් වලට පශ්චාත්තාප වෙන කෙනෙක් ඇසුරු කරන්නවත් නැහැ. ඒ තමයි අසේවනාච බාලාණන් කියලා කියන්නේ. බාලයා සීමාවක් නැතුව අකුසල කරනවා. අකුසල කරලිව වෙල අනික් කොල්ලගේත් ගගා අනික් කටට ඔලුවට දම දම කතන්දර කතා කරගෙන ඉන්නවා. ඉතින් නිකම්ම එතන ඉන්න එක්කන සම්පප්පලාප වලට අහු වෙනවා. ඊට මීට වැඩිය හොඳයි කැලේට යන්නේ. භාවිත කරන එක නම් පුළුවන් තරම් බලනවා භාවනා කරනවා විතරක් නෙවෙයි පරිසරයේ වශයෙන් ඒ අභාවිත මනසක් ඇති කෙනෙක් එක්ක ඇසුරක් පවත්න්නේත් නැහැ පුළුවන් තරම්. ඒක හරියට හොඳට කිසි ටිකක් දෝගත්ත මිනිස්සයා ඔකට ගොම වැටෙන්න හරින්නේ නැහැ. ගොම වාදනයකට කිරි දෝන්නෙත් නැහැ. කිරි කෙනකෙන් පිළිස්සු එක රැක ගන්න ඕනේ. ආන්නේ වගේ මේ භාවිත කනසක් භාවිත කයක් භාවිත සීලයක් භාවිත මනසක් භාවිත ප්‍රඥාවක් ඇති කෙනා බලනවා එක චිත්තක්ෂණයක් සතියෙන් ඉන්නවා කියලා කියන්නේ මොන තරම් වටින දෙයක්ද. මේ ඔක්කොම ප්‍රශ්න වලට වැඩිය තියෙන එක චිත්තක්ෂණයක් ඉන්න එක. ඒක බහුලීගත කරා නම් එයා පව නොකරනවම නෙවෙයි. පුංචි පුංචි අකුසල් සිද්ධ වුණත් අර බහුලීගත කරන මනස විශාල නිසා හරියට ගංගා නන්නකට මේ ලුණු කැටයක් දැම්මා වගේ එයාට ඒක වෙච්ච පුංචි අකුසලයට වැඩිය විශාල කුසල් ප්‍රමාණයක් ඇති වෙනවා. මේ කුසල් ප්‍රමාණය කියලා කියන්නේ දාන කුසල්, සීල කුසල් නෙවෙයි. ඇත්ත ඇති හැටියෙන් දැක ගැනීම සඳහා ඇති වෙන භාවනාමය කුසලයි. එතෙන්ද ගිය කෙනාට තේරෙන පටන් ගන්නවා මේ ලෝකේ ඉන්න කන්නම් 100ට 100ක්ම පවු නොකර ඉන්න බෑ. විච්ච පවු ගැන තැවෙනවයි කියලා කියන්නේ වෙනම අකුසල කර්මයක්. තැවෙනව වෙනුවට හිත යොදන්න භාවනා කරන මනසට, කයට. ආනපාන. පුළුවන් තරම් පශ්චාත්තාප වෙනව විනුවට තමන් කරන භාවනා හිතේ කර්මස්ථානයේ හිත තියාන යන්න පුළුවන්කමක් යම් කිසි කෙනෙකුට තියෙනවනම් එයාට තේරෙයි බුද්ධෝත්පාද කාලෙක විතරයි මේක කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සුෙකුට විතරයි මේක කරන්න පුළුවන් ඒක නිසා පාවිච්චි කරන තමන් මේ පුරුදු කරගන්න ආනපානි මේ පුරුදු කරගන්න ඉන්නේ ඉරියව්වේ හිත පවත්තන එක පුරුදු කරගන්න මේ සක්මනේ හිත පවත්තන එක මොන්නම කරදරයක් ආවත් මොනම කලබගෑනියක් ආවත් මොනම අරියාදුවක් ආවත් වහාම හිත තමන්ගේ ඉදියවට ගන්න පුළුවන් නම් අර කලබගෑනිය නිසා වෙන පශ්චාත්තාපේ කලබගෑනිය වෙන නිසා ඇති වෙන ද්වේෂ අනුසය වළක්වන්න තියෙන එකම ක්‍රමේ මේ උදාසීන ඉඳගෙන ඉන්න කයට හිත ගහ ගැනීම පමණයි. ඒක තමයි ਸਰවචන්සේ සඳහන් කරන්නේ කුම්බෝ අංගානි සකේ කලාපේ සමාදාහම් බික්කු මනෝ විතක්කේ. මොනවාරි කරදරයක් වුණොත් අඬු ඇතුළට ගන්න. ඉබ්බා වගේ. අරගෙන පුප්පන්න යන්න එපා. කලබල වෙච්ච ගමන් Tamange කයට හිත ගන්න. ඒකේ පවත්තන්න ඕවට උපත් උත්තර බඳින්න ගිය ගමන් අභාවිත කෙනෙක් එක්ක ගැනෙන්න ගිය ගමන් අපි පුදුමාකාර පටලවිලක පටලවෙනවා. ඒ වෙලාවේදී <clears throat> අඬු ඇතුළට ගන්න එක නිකන් නෝන්ජල්කමක් වගේ තේරෙයි. නම සරුවචනාංශය අගය කරනවා. සරුවචන්සේ සඳහන් කරනවා නරක දෙයක් දැක්කට ඔබ පුළුවන් පොට්ටෙක් වගේ ඉඳලා බේරියක්. දැක්කේ නෑ වාවි. නරක දෙයක් ඇහුණට ඔබ බීරෙක් වගේ ඉඳලා බේරියක්. මේ කවුරු හරි හොඳටම තකතිරුකමක් කියනවා කිව්වට අහන්නේ මෝඩෙක් වගේ බලන්නලා බේරියක්. මේ කවුරු හරි ගහ බැන ගන්න එනවා. Tamanට ඇත්තටම හොම්බර දෙයක් දමලා ඉන්න පුළුවන්. කොන්දපන් නැති කෙනෙක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා. අයියා ලොකුයි. හරි අයියා එන මම බැලලා බැන්නම් මලමිනියක් වෙලා බේරෙන්නේ කියලා කියනවා. ඒ ටික තියෙද්දි අපි අඬපුප්පන්න ගියොත් වෙන්නේ මොකද්ද? අර අපේ අභාවිත කය, අභාවිත සීලය, අභාවිත හිත, අභාවිත ප්‍රඥාව නිසා අර එක සැරයක් වෙච්ච කර්මය වැරද්ද නැවත නැවත නැවත නැවත සීනුවකට ගහපුවාම එන කිංකිණි නාදේ වාගේ නැවත නැවත රැව්පිලි රැව් දෙනවා ආන්නේ වෙලාවේ වඩන ලද භාවනා කර්මස්ථානෙ හිත දාන්න පුළුවන් නම් වඩන ලද ඉරියව්වට හිත දාන්න පුළුවන් නම් manussකම කියලා කියන්නේ මොකද්ද කියලා තේරෙයි මේ manussත්ත ප්‍රතිලාභෙහි කියලා කියන්නේ විශාල පිනක් ඒ මොකද මේ manuss කය ඒකට බුදුහාමරෝ සඳහන් කරන ඕලාරික අත්පටිලාභය කියලා. අපිට හයියට හම්බ වෙනවා මොන හරි හිත කරදර කරපුවම මේ කයට ගෙනලා තියාගන්න පුළුවන් ගොරෝසු කයක් අපිට හම්බෙලා තියෙනවා. ගොරෝසු කය අරමුණු කරගෙන පවට වෙච්ච වැරද්දට හිත තැවෙන්න දෙන්නේ නැතුව මේක හිත පාත්තන්න පුළුවන් නම් අපි manussකම manussකය ප්‍රයෝජන ගත්තා වෙනවා. ඒ වෙනුවට මේ manussකය කාමයට යෙදෙව්වොත් මේ manussකය වෙන අයට ආඩම්බර කරන්නයි දෙව්වොත් අකුසල් රැස් වෙනවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ දවසේ වැඩි වෙලාවක් මාත් එක්ක මම සතුටින් ජීවත් වෙනවා නම් ඒකට අපි කියනවා භාවිත කයක්, භාවිත සීලයක්, භාවිත චිත්තයක්, භාවිත ප්‍රඥාවක්. අපි මේ අනුකම්පා මෛත්‍රී කරුණාවෙන් හොවේවා අනුන් ගැන හිත හිතා ඉන්නවා නම් කැඹිරිල්ලක් කියලා හිතාගන්න. මැටි පාගන ගොනෙක් කියලා හිතාගන්න. කවදාකවත් ගොඩක් එන්න හම්බෙන්නේ නැහැ. අපි මෙතන ඉඳදී වෙන තැනක් ගැන කල්පනා කර කර ඉන්නවනම් පිස්සු. ඒ වගේ මං ගැන හිතන වෙනකොට වෙන කෙනෙක් ගැන හිතනවනම් ඒ හැම වෙලාවකම වෙන්නේ අපිට සතිය කැඩෙනවා. මං දන්න පැහැදිලිවම අත් දෙක උස්සලා පිළිගන්න මුළු දවස පුරාම අපිට මම දැන් මෙතන ඉන්න බෑ. එමෙ හිතන්නත් එපා. අදට වැඩිය හෙට පුළුවන් නම් ඕක තමයි Brahmacharya කියලා කියන්නේ. මම තමයි මගේ හොඳම මිත්‍රයා. ඒකට අපි කියන හුදෙකලාව කියලා. සියලු කලාවන්ට වැඩිය වටිනවා මේ හුදකලාව. අපි මේ සමාජශීලී වෙන්න හදලා මොකද්ද දැන් වෙලා තියෙන අන්තිමට? දැඩි අසහනයකටපත් වෙලා තියෙනවා. ඔය හුදම ප්‍රසිද්ධ නගර ප්‍රසිද්ධ රාජ්‍යවල රාජධානිවල ඒ නගරවල ඉන්න කට්ටිය 150ට වැඩිය මානසික අසහන වලින් ජීවත් වෙනවා. ගමක ඉන්න ගොවියෙක් දිහා බලපුවාම ඒ මනුස්සයා ගොවිතැනක් බතක් කරගෙන බොහොම ලස්සනට විවේකී වෙ ඉන්නවා. ඒ ආර්ථිකයක් නැති වෙන්න පුළුවන්. නමුත් පොළොවත් එක ජීවත් වෙන්නේ ওই කියන අසහනේ නැහැ. ඊටත් වැඩිය මේ රිලවුන් ළඟ නැහැ. බලන්න ගත කරන ජීවිතය හැටියට උන් කවදාකවත් මානව මානසික අයිතිවාසිකම් පිළිබඳ නඩු කියන්න යනවද? පෙරක දూరు හොයනවද? බැංකු හොයනවද? කසාද වඳිනවද? ඕවා තමයි අපිට තියෙන පිළිකා. ඔය හැම එකකින්ම මාළුවා හරියට ඇමසයි කොක්ක සහිත ඇම ගිල්ලට පස්සේ උට මොකද වෙන්නේ? ගසවට පස්සේ ආය මානවයිති වාසිකම් තියා මාළුවයිති වාසිකම් කතා කරන්න වෙන්නේ ගොඩ එනවා. වතුරෙන් ගොඩ ආවට පස්සේ ගෑහිලා නැහිනවා. මේකට සමාජයට උත්තර දෙන්න බෑ හැබැයි මට මගේ උත්තරේ ගන්න පුළුවන් පුළුවන් තරම් මේ භාවිත කය තියාගෙන ඉන්නවනම් කොච්චර දෝ එන අකුසල් එනකොට වහන් ලද හොඳ වහලයක් ඇති ගයක් වගේ ඒ අකුසල් විනිවිදලා ගෙමැද්ද තෙමන්නේ මේක හොඳට වහලා නැත්තම් ඔය හැම එකකින්ම ගෙමැද්ද තෙමෙනවා. ඒ ගෙමැද්ද තෙමුනට වැස්සට වෙන්න වැඩක් නැහැ. අපි භාවිත මනසක් ඉන්න ඕන නිතරම ඒ කියන්නේ කයේම හිත පවත්වන්න උත්සාහ කරන්න ඊට වැඩිය හෙට. නැත්තම් පරියන්කේ ඉන්නකොට කොච්චර වෙලා මේ මම දැන් මෙතන ඉන්නවාද කියන එක බලනවා මිසක් සමාධිය පිටිපස්සේ යන්න එලවන්න යන්න එපා. ඔය අනම්මනම් අරක හම්බුනේ නැහැ මේක හම්බුනේ නැහැ කියන එක නෙවෙයි කරන්න තියෙන්නේ. මම දැන් මෙතන ඉන්නවා. සක්මන් කරනකොට මම දැන් ඉඳගෙන ඉන්නව නෙවෙයි. මම ඇවිදිනවා. ඔච්චරයි බොහොම සරල දෙයක් තියෙන්නේ. මොනව අපේක්ෂා කරත් වෙන්නේ අර සරල භාවයේ කැඩෙනවා. ඒක නිසා අන්න මේ විදිහට කය සීලේ සමාධි ප්‍රඥා වඩන ලද කෙනෙකුට අකුසල් නොවන එක නෙමෙයි සිද්ධ වෙන්නේ. වෙච්ච අකුල ගැන කතා කරන්න යන්නේ එයා වෙච්ච කුසල් ගැන කතා කරලා නිකන් එනවා. එකෙන් කියන්නේ අකුසල් නැහැ කියන එක නෙවෙයි. මෝඩයා වෙච්ච අකුසලයේ ගැන නැවත නැවත කතා කරමින් අකුසල් සමාදානය කියන මහා මෝඩකම කරනවා. පත්තර බලන හැම වෙලාවෙම අකුසල් සමාදානයක් වෙනවා. ටෙලිවිෂන් එක බලන හැම වෙලාවෙම අකුසල් සමාදානයක් වෙනවා. රේඩියෝ එකට අහුම්කන් දෙන හැම වෙලාවෙම අකුසල් සමාදානය. මොකද ඒකේ තියෙන හරියක් තියෙන කුණු හරපක්. අපේ ලොකු සාන්ත ලියලා තියෙන විවස්ථාවේ අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි කියලා. දැන් ගෙදර ගියාට පස්සේ මොකද වෙන්නේ දැන් රිට්ටි ටික ඉවරලා? පරණ පත්‍ර මිටියෙම අරගෙන හාන්සි පුටක වාඩි වෙලා අර ඇරියස් එක්ක අර කුණු කන්දල් ටික ඔලුවට දාගත්තේ නැත්තම් මහා නිකන් පාළුයි පාළුයි වගේ. දැන් මෙහි ඉන්න හරි අමාරු කට්ටියට මොකද සෙල්ෆෝන් නැහැ, රේඩියෝ එක නැහැ, ටෙලිවිෂන් නැහැ, පත්තර නැහැ. නෑ වුණ වගේ. ඒ මොකද ඒ තරම් මේ අක්කු මේක අපේ ඔළුවට දාලා දාලා දාලා පුරුදු කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ දරුවෝ හැදෙන්න ඉඩක් නැහැ. උන් ඊට වැඩිය පත්‍ර බලන. ඊට වැඩිය ටෙලිවිෂන් බලනවා, කම්පියුටර් ගේම්ස් ගහනවා. ඉතින් කියලා තියෙනවා මේ ළඟදී පුළුවන් නම් ඒක බලන ගමන් ඇස් දෙකට අඩු ගන්න ඉරේලිය පෙන්වන්න කියලා. නැත්තම් ඇස් දෙක අවුත් වෙනවා. ඉතින් මේ ඇඟට කයට හිත ගන්නවා කියන එක වටිනාකම එනවා කියලා කරන්න බෑ. නිසා මේ මේක එච්චරම සම්බන්ධ වෙන එකක් නෙවෙයි. නමුත් මම නිදර්ශනයක් පෙන්වන්න සරුවචනංශ මේක පෙන්වන හැටි. සරුවචනංශේ සවැත්තුරේ ජේතවනාරාමේ ඉන්න වෙලාවක එතෙන් දෙනවා නිකණ්ඨනාත පුත්ත කියන අන්‍ය තීර්ථකෙගේ ගෝලෙක්. ඉතින් ඒක වටින දෙයක් නේ දැන් සරුවචනංශේ එන එකවත් සරුවචනංශේ කතා කරලා කියනවා බොහොම හොඳයි. කොහොමද ආගිය විස්තර අහලා දැන් ඔබතුමන්ලටත් ඔබතුමන්ලගේ ගුරුන්නාන්සේ යම් සීලයක් ආචාර පද්ධතියක් සමාජ නීති පද්ධතියක් කියලා දෙනවාද කියලා. ඔව් ඔව් ඔව් හරියටම පන්සිල් කියනවා යා. අපිට කියනවා සතු මරන්න එපා සතුවත් අපාය යනවා නේරයිකෝ අපායිකෝ. හොරකම් කරන්න එපා අපාය යනවා නිරාගත වෙන්න වෙනවා. ඔය කාමීත්‍යචාරය කරන්න එපා බොරු කේලම් හිස්සචන පරිසචන කතා කරන්න එපා. යම් බහුලම් යම් බහුලම් කර විහෙරති තේන තේන්නේ යාදී. මොනක මොන කර්මද වැඩියෙන් රැස් කරන්නේ ඒ අනුව අපාගත වෙනවයි කියලා කියනවා කියලා. දැන් මෙතන බුදුරජාන් වහන්සේ හරියට මේ යන් යන් මොන මොන කර්මයක් කරනද ඒ අනුව විපාක විඳිනවා කියන එක ප්‍රතික්ෂේප කරලා බුදුරජාන් කියන්නේ යතා යතා වේදනීයං කම්මං කරෝති තත තතාන තත තතස විපාකණියාති කියලා තමයි විඳින දෙයනේ තියෙන්නේ. කරන කරන දේට අකුසල වෙනවා කියලා නෙවෙයි ඒ කරන එක පිළිබඳව තමයි මොකද්ද ගන්න අදහස කියන එක වගේ පුංචි අර මිනිස්සයා කියන කතාවේ අඩුපාඩුවක් දකිනවා. යම් බහුලං යම් බලං වේරති තේන තේන නියාති. යම් යම් කර්මයක් වැඩිපුර කරනවා නම් ඒ අනුව තමයි යාගේ ඊගාව ආත්ම තීන්දුවේ. ඉතින් අනේ යන කර්ම ගතිය ඒකයි කියලා. එතකොට ළඟේ ආනන්ද හැමරුව දිහා බලලා බුදුහාමුදුරු කියන ඇත්ත එක එක්කත් එනං අපායට යන්න බෑනේ ආනන්ද. අපි වැඩිපුර කරන්නේ කර්ම නෙවෙයිනේ. පව් නෙවෙයිනේ. සතුන් මරන මිනිස්සුක ඉඳන් නිසා දවස පුරාම සතුන් මරන්නේ නැහනේ. අතෙත් දෙන්නෙක් මරනවා. උඟක් කියලා සතු මරන්නේ අපි හොරයි කියලා නම දැම්මට පැය 27ම හොරගම් කරන්නේ නැහනේ. කාමීත්‍යාචාරය කියලා අතින් පැය 20 කරන්න බෑනේ. එක එක්කත් එන අපායට යන්න බෑනේ. බහුලීගත කරනවනේ යන්නේ. කිව්වට පස්සේ නිකණ්ඨනාත පුත්තගේ ගෝලයා ඔළුව පාත් කරගන්නවා. එයාට ඒ තර්කේ කඩා ගන්න බැරි වෙනවා. පළවෙනි ජවනිකාව විවරයි චිත්‍රපටි. ඊට පස්සේ සරුවචාන්සේ ආනන්ද හඳුරන කියනවා ආනන්ද ඊටාම කලහතුරකින් කදාහචි කරහචි ලෝකේ උපජ්ජි තථාගතෝ සම්මා සම්බුද්ධි කලාතුරකින් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේත් අපිට සීලයක් උගන්වනවා. ඒකට ආනන්ද සාංශ වැඳලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේගේ සීලය අපිට කියලා දෙන්න. දැන් මේ කියූප එක වැරදි නම් ඒතර සරුවචාන්සේ සඳහන් කළා කියනවා සතෙක් මරන කෙනෙක් දැක්කොත් චීචී එක කැතයි. ඔබ අපාගත වෙනවා. ඔබ නිරේට යන්න පුළුවන්. ඒ නිසා අද ඉඳලා අබේ දාන දෙන්න පටන් ගනි. සතා මරුවයි කියලා පශ්චාත්තාප වෙනව වෙනුවට මෛත්‍රී ඉගෙන ගනි. ඒකට කරණ කළ යුත්තේ මේ සරුවචාන්සේ ඔබට කියලා දෙනවා. අපි කවදා හරි හොරකම් කරලා පශ්චාත්තාප වෙනවා නම් ඒක කරන වෙනුවට දාන දෙන්න පටන් ගනි. අපි කාමීත්‍යචාරය කරලා කවදා හරි පශ්චාත්තාප වෙනවනම් බුදුන්ගේ මන ඇහුණා නම් ලැජ්ජාවක් ඇති කරගත්තා නම් බුදුහාර කියන්නේ මොකද්ද? කාම වස්තුන් ආරක්ෂාව සැලසුවා. බොරු කිව්වනම්, කේලම් කිව්වනම්, පරිසෝචන හිස්සෙන් කියවනම් කතා නොකර හිටපන්. ආර්ය තුෂ්ණි භාවයෙන් හිටපන්. එතකොට මේ මිනිස්යා මේ බුදුහාමුදුරෝ කියපු නිසා මම අනී අපායට යනවා, අනී අපායට යනවා, අනී නිරේට යනවා කියලා පශ්චාත්තාප වෙනව වෙනුවට එස් අභේදාන දෙන්න පටන් ගන්නවා. දන් දෙන්න පටන් ගන්නවා. කාම වස්තුන්ට ආරක්ෂාව සැලසෙනවා. බොරු කේලම් හිස්සචන වලට පුළුවන් තරම් ආදී තුෂ්ණී භාවයේ රකින්නවා. ඒකට බුදුරජාණන් කියනවා දවසක මේ Taman කරපු වැරද්ද දැනගෙන සතුන් මරලා තියෙනවා. මං අබේ දානේ දීලා දීලා දීලා දීලා එයාට හිතුනොත් එයාට වෙනවනම් කරපු සත්ව ඝාතන වල ඉක්මවල යමින් දසදහස් ගුණයක් ඉක්මවල යමින් එයා අබේදානේ දුන්නා නම් ඒ මනුස්සයාගේ ජීවිතයේ සම්පූර්ණ පරිවර්තනයකට ලක් වෙලා දැන්. සර්වඥාන්ස නිසා, සීල නිසා පශ්චාත්තාප වෙලා තැවි තැවි ඉන්නේ. එතකොට ආනන්ද මහ උස කන්දක් උඩට නැගලා යම් කිසි කෙනෙක් හග්ගෙඩියක් පිම්බොත් ඒ හග්ගෙඩිය කොච්චර ඈතට පැතිරෙනවද? ඒ වගේ මෙයා කරන මේ හොඳ වැඩ ටික අර නරකට සාපේක්ෂව කරන හොඳ වැඩ නිසා මුළු ලෝකෙට පුදුමාකාර සාන්තියක් ඇති වෙනවා. මේක තමයි චණ්ඩාශෝක රජුරන්ට උනේ. කාලිංග යුද්ධයේදී පුදුමාකාර ගාණක් කැපුවා. පිටි ගෑවා. ඊට පස්සේ පශ්චාත්තාවයක් ඇති වුණා. 84000ක් විහාර බැඳෙව්වා. සියලු සත්තුන්ට මාඝාත නීතිය පැනෙව්වා. පත්තඝාතනත් බෑ. ඊට පස්සේ ලෝකයේ හොඳම පළවෙනිම අධිරාජ්‍ය බවට පත් වුණ ධාර්මික. යා යා හොඳටම අකුසල් කරපු කෙනෙක්. බුදුබණ ඇහුවා පශ්චාත්තාප වෙනවා වෙනකොට බැස්සා. දුට්ටගාමිනී කල්පනා කරලා බලන්න. දුටුගමන රජුරෝ. කැපුවා තමයි. තාත්තර කෑනු ඇඳුම් ඇරියා. දෙමළුත් කැපුවා. නෑ කියන්න බෑ. කරපු සේවය බලන්න. එයා එකෙන් ගත්ත පණිවිඩය මම ඇති මේක වුණා ඊගාවට ක්‍රාන්ති දෙක කරන මිසක් වෙච්ච දේ ගැන පශ්චාත්තාපුනේ නෑ ඒකෝට ලෝක සාන්තියක් ඇති වෙනවා මේ මනසගේ ජීවිත පරිවර්තනයක් ඇති වෙනවා ਸਰුවචනාංශිකෙන් වැඩක් වෙනවා මෙන්න මේකයි ਸਰුවචනාංශි කියන්නේ අනේ තෝ පව් කෙරුවා තෝ අපායට ඵල කියලා සාප කරන එක නෙවෙයි ਸਰුවචනාංශය කරන්නේ ඒ විනෝඩ කලයුත්ත කරනවා ඒකල ඉවර වෙලා සරෝජාන්සි සඳහන් කරනවා යම් කිසි කෙනෙක් දෘෂ්ටියක් දරනවා නම් ආනන්ද මම සතෙක් මරුවා ඒ නිසා මං අපාගත වෙනවා මම සතෙක් මරුවා ඒ නිසා මං निराගත වෙනවා කියලා අනිවාර්යයෙන්ම निराයට යනවා කියන. ඒ මොකද අර කරවු එක නැවත නැවත මතක් කරමින් සමාදන් වීම නිසා. නිසා යෝගාවචරය වශයෙන් අපි දැනගන්න ඕනේ අපි එක්කෙනෙකුට 100%ක් සීලේ නැහැ. එක්කෙනෙකුටවත් නැහැ අපිට අනේ මම ලද්දාවට කවදාකවත් සතෙක් මරලා නැහැ. අනේ මම ලේකොලපතේ පටන් කවදාකවත් හොරාමක් කරලා නැහැ. අනේ මම කවදාකවත් කාමීච්ඡාචාරය කළා නැත්තේ නැහැ කියලා නෙමෙයි තියෙන්නේ. ඒ කරපු දේ වෙනුවට ਸਰවඥංශය අපිට දැන් කියනවානේ මේ මෝහ පටල කපන්න පුළුවන්. සංසාරේ පුරාගෙනව මෝහ පටල එක චිත්තක්ෂණයක් සත්‍යමත් වීමයි. එක චිත්තක්ෂණයක් සත්‍යමත් ඊට හෙට දෙකක් කරපන්. අනිද තුනක් කරපන්. ඊට පස්සේ ඉඳ හතරක් කරපන් කියලා ඒ තමන් කරපු අකුසල් ටික ප්‍රමාණ කරලා ඒ වෙනුවට කළ යුත්ත භාවිතකය භාවිත සීලේ භාවිත චිත්ත භාවිත ප්‍රඥා වැඩුවොත් පව් නොකරපු කෙනාට වඩා පව් කරපු කෙනාට හේතුවක් තියෙනවා වඩා සිල්වන්ත වෙන්න වඩා සමාධිගත වෙන්න වඩා ප්‍රඥාගත වෙන්න ඉතින් ඒක නිසා මගේ ජීවිතය ඔය 78 79 වගේ ඉඳලා මේ වෙනකම්ම මම පුදුමාකාර විදිහට බලන දෙයක් තමයි මේ භාවනා කරලා ගොඩ එන්නේ හිතුවක්කාරයෝ විතරමයි. ওই සාන්ත දාන්ත තීත කූඩු වලට මොනවක්වත් කරන්න බෑ මොකද ඒගොල්ලෝ මාන්නෙමයි ජීවත් වෙන්නේ. මම දැකලා තියෙනවා ඒ වගේ සෙල්ලක් කඩප්පුලි වැඩත් කරලා තියෙනවා. නෑ කියන්න බෑ. ඊට පස්සේ හිතනවා ඒක වුණා. දැන් මට බුදුන් හම්බුණා. ඊට පස්සේ මේ මිනිස්සු ඒක කරන්නේ අර නරක දන්නවනේ. කරපු නරක දන්නවා. ඒ පමණට කරන්න පුළුවන්. ඒකනේ අඟුලිමාල මහරහතන් වහන්සේ රහත් වුණාට පස්සේ බුදුරජාණන්සේ නම්බුනාමයක් දුන මහේ ශාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන. රෙදි නැතුව හෙළුවෙන් පීඩී ඇවිදපු පටාචාරාවට දුන්නේ මොකද්ද? විනීගරුක භික්ෂුණීන් අතර පළවෙනි තැන. මේ රෙදි නැතුව දූපු අම්මන්ගේ දීපු නීතිය. මේ උපාධිය. සර්වඥාන්ත හරීම කැමැති යගේ බුදුහාමුදුරුව නිසා අපේ ජීවිත පරිවර්තනයක් වෙනවා දකින්නේ. එහෙම නැතු අපි ඉපදෙන්න දැන් මෛත්‍රී බුදුහාමුදුරුව එනකොට අපි සෝවාන් වෙලාම ඉපදේවා කියලා දැන් දන් දෙනවා. වෙයි අප්පා. මේ කටි දැන් මේ බුද්ධ ධාතනේ පුලම් බහැලා. ඒක නිකන් මලකට කාලේ දැන් ඔක්කොමලා ලෑස්ති ඊගා වෙන එකේ සරුවචනසි හම්බෙලා එකම ධර්ම මණ්ඩපයේදී ධාතර්මයේ දේශනා කරනකොට සීල දෙනා නිවන් දැකිත්වා සාදු කියාගෙන වැඩ. එක්කෙනෙක්වත් දන්නේ මේ මොහොතේ මේ වර්තමානයේ හිත පැවැත්තිලයි බුදුන් කියන්නේ. දන්නවනම් තමන් මේ කුඩුක ඇවිත්තිය ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වෙනුවට කළ යුත්තේ මොකද්ද කියලා හරියට පිසුදු කළ දැනගෙන භාවනා කරනකොට බාධා නොවෙනවා කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි පව් කළා නැහැ කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. චිත්තක්ෂණේ බේරගන්න. ක්ෂණ සම්පත්‍ය බේරගන්න. හොඳට කල්පනා කරලා බලන්න අපේ පරණ කර්මයක් නිසා භාවනා කරන සද්දයක් ඇහෙනවා. මුදිටම උඩ බලපත්‍ර සද්දයක් කියනවා. ඉතින් එතකොටම තරහකුත් එනවා. නෑ කියන්න බෑ. නමුත් මේ දෙකම දැනගෙන අනේ මට දැන් ආයෙ පුළුවන් හුස්මට හිත දාන්න කියලා ඊගාව චිත්තක්ෂණය උපයන්න ගත්තොත් ක්ෂණ සම්පත්‍යක් කරගන්න මොකද්ද බාධා? මොකෙන්ද බාධා වෙලා තියෙන්නේ? ඒක අපිට ලැබිච්ච මානවයිච වාසිකමක් ඒක අපිට ලැබිච්ච සුභාසින්තනයක්. ඒක අපිට ලැබිච්ච ආශිර්වාදයක්. ඕන තරම් කරදර දේවල් තියේදී වෙනද තරම්ම 100ක් නැති වුණාට කොච්චර දුරට ඊගාව චිත්තක්ෂණේ බේර ගන්න පුළුවන් තියෙන හැකියාව කිව්වොත් කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ එකේ මේක දැනගෙන තියෙන්න ඕනේ. මේ වෙලාවේ හිත පිළිහිලා තියෙන මේ වෙලාවේ හිත ඇවිසිලා තියෙන. නමුත් ඊගා චිත්තක්ෂණේ 100%ක්ම පිවිතුරුයිනේ. ඒකට හිත දාන්න පුළුවන් නම් අර හිත පිට ගිය තරමටම එයා අවස්ථාව ගන්නවා බැරි පුළුවන් ගාතේ ඊගා චිත්තක්ෂණේ බේර ගන්න. එතකොට ඒකට කියනවා භාවිත කය. භාවිත සීල. භාවිත චිත්ත. භාවිත ප්‍රඥාව ඒක හිතනද දැන් මට කරන්න තියෙන්නේ හිත නන්නතර විච් වෙලාවක ඊගාව චිත්තක්ෂණයේ අඩුගානේ කයේ හිත පිහිටන්නේ කියලා. ඕක දන් දීලා රකින්න පුළුවන්ද කියලා හිතන්න බෑනේ දන් දීලා ඕකට ආධාරයක් පිටක් වෙයිද කියලා සිල් රැක්කයි කියලා පොත් බැලුවයි කියලා පැවිදි වුණයි කියලා බුදු කෙනෙක් ළඟ හිටියයි කියලා කවුරු හරි ආශිර්වාද කරයි කියලා මොන්නම්ම දෙකින්වත් ඕක කරන්න බෑ කලපුරුද්දෙන්ම ගන්න ඕන කලපුරුද්දෙන්ම ගන්න ඕන ඒක නිසා ගත්තනේ කවුරු හරි කාටවත් ඒක හොරකම් කරන්න බෑ කාටවත් හොරකම් කරන්න බෑ. ඒ වගේම අපි බුදුහාමුදුරන්ගේම පුතයි කියලා කියනකො රාහුල පුංචි හාමුදුරු රාහුල හාමුදුරන්ට මොකක්වත් වාසියක් නැහැ බුදුහාමුදුරු බුදු උනායි කිය. එයා වෙනම හත් අවුරුද්දේ පැවිදිලා අවුරුදු 21 වෙනකම් භාවනා කරලා තමයි ගොඩ ගියේ. නැත්නම් බුදුහාමුදුරු කියන තුනේ මගේ ආශිර්වාදය නිසා දැන් අපි බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා ඉල්ලනවනේ එක එක දේවල්. අනේ මගේ දුවට බබෙක් හම්බ වෙන්න අනේ මං මේ බෝධි පූජාවක් දෙන්නම්. අනේ මට මේ පිටරට යන්න වීසා එක හදලා දෙන්න ස්වාමීන් වහන්සේ මම වතුර කලයක් වක් කරන්නම් බෝධින්නාංශර කිය මේ අනික් ආගම් වල තියෙන බයිල අරගෙන අපි නටනවානේ හැබැයි ඉතින් වෙන නරක දෙයක් කරනවට හරකෙක් කපනවට වැඩිය වතුර එකක් වක් කරන එක හොඳයි මේ බෝපැලයකට නමුත් අපිට ඊට වැඩිය හොඳ සුපර් කන්ඩක්ටිව් බඩුවක් අතේ තියෙනවානේ අපේ අපේ වැඩේ කරගන්න තියෙන එකම දේ වර්තමානයේ ලැබ සිටි 100න් ගත කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. කවුරක්වත් හිතන්නේ කවුරක් හිතන්නේ ඒ නිසා තඹපත් ඉරවල සුත්තර ඇඳලා යන්ත්‍ර ඇඳලා එල්ල ගන්නම වෙයි. එතන අපි දන්නේ නැති මන්ත්‍ර කියවන්න වෙයි. බුදුහාමරංගේ අවධානය ගන්න. බුදුහාමරගේ අවධානය අපිට දීලා තියෙන්නේ එළඹ සිටි සීයේ භාවිත කයකින්. භාවිත සීලයෙන් භාවිත චිත්තයෙන් භාවිත ප්‍රඥාවෙන් කටයුතු කරන ගත්තොත් ඒ දේදි කල යුත්ත මේකයි සත්‍යයක් ඇහෙනකොට පුළුවන් නම් ආනාපාන සරණ බැලීමයි මේකට කියනවා නෝපන් කුසල් ඉපදිවීමේ දක්ෂකම කියලා හිතනක් කරගත්තොත් අකුසල් කර්ම රැස් වෙනවා ඒ වෙනුවට භාවිත කයක් ගන්න අන්දවල් එක්කෙනෙක් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ මට නෝපන්න කුසල් නොයිපද වීමක් තේරෙනවා උපන් අකුසල් ගෙවීමක් තියෙනවා. මට නූපන් කුසල් උපදින හැටි දන්නේ නැහැ කියලා. සබ්බපවතකරණ වලට පස්සේ කුසල සූප සම්බදා කියන කුසල සූප සම්බදා කියන විනන්නතර අරමුණ තියදී තමන්ගේ අරමුණට එන එක. ඒකට කියනවා අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. ඒ ශෝක කරන දිහාට යන්න එපා අශෝක තන්ට එන්න. රජස් තින තන්ට එන්න එපා විරජ තන්ට යන්න. කාන්තාරට යන්න එපා ක්ෂේමෙට එන්න. දෙකම තියෙන වෙලාවේදී අර කන බින්දම් ගහ ගහ අර කක්ක ගොඩේ ඉන්නේ නැතුව පුළුවන් නම් තමන් භාවිතා කරපු මනසට හිතට සමා නැත්තම් කයට අරමුණට ගන්න පුළුවන් නම් කවුද බාධා කරන්නේ බලන්න මේ කාරණාව මම කිව්වට බොහෝම හරි ඒත්තු ගන්නන්න ධර්ම සාකච්ඡාවේදී කමඨාන් සුද්ධ කිරීම හරියට කරනවා නම් හරියටම ඇඟිල්ල තියලා කියන්න පුළුවන් අන්න එච්චරයි. සද්ද ඇහුනට ශබ්ද පිළිබඳව පශ්චාත්තාපෙන්න එපා. ශබ්ද තියේදී ආනපන කරන්න පුළුවන් ද බලන්න. ආනපන නම් ප්‍රධාන කර්මස්ථාන. වේදනාව දැනුණට ඒකට චෝදනා කරගෙන ඉන්න වෙනුවට ඒ තියේදී පුළුවන් ද බලන්න. ඊටිවිලි ආවට ඌ මම හිතන දේවල් නෙවෙයි හිතන දේවල්නේ. පුළුවන් ද බලන්න ආනපන කරන්න. ආනාපාන මූල කර්මත්තන් මේක කරනකොට කරනකොට යාට තේරෙනවා නම් ඊයේ තියෙන සද්දෙට වැඩිය ඊයේ සද්ද වෙලාවේදී හිත පැවැත්වට වැඩිය අද පවත්වන්න පුළුවන් කියලා ඒක තමයි කුසලතාවය කියලා කියන්නේ. දක්ෂතාවය කියන්නේ. ඊට වැඩිය හිතවිලි තීජ්ජ මට කොහොම හරි ආනපන ජාම බේර ගන්න පුළුවන් නම් ඊට වැඩිය වේදනාව දරද්දිත් බලියුත් නම් ආනපන පුළුවන් කියනවනම් ඉතින් ඒකට ඒ කෙනාටමනේ තේරෙන්නේ කරනකොට මට වෙනදට වැඩිය බාධා තියෙද්දී ජාම බේර ගන්න පුළුවන් කියලා. බුරුමි පණ්ඩිත සංශ කියනවා ඒ නිසා කරදර මැද තමන්ගේ අරමුණට හිත ගැනීමේ දක්ෂකම වැඩෙනවා නම් ඒකට බුදුහාමුදුරණ තේරෙන්න ඉස්සලා කරන එකනට තේරෙනවා. හැබැයි ඒක විපස්සනාව කියලා දන්නේ නැත්තම් එහෙනම් අපි දන්නේ අනුග්‍රහ කරන්නේ මොකටද කියලා. ඒක නිසා මේ ඔක්කොම ලගාව හෙට යම් ප්‍රමාණයක දක්ෂකම් සහ හුරුව තියෙනවා. නම හුඟ දෙනෙක් හිතන්නේ හරිනම් භාවනාව සද්ද නැහැ හිතේන්ට. භාවනා හරිනම් හිතවිලි නැවිත් තියෙන්න ඕනේ කියලා. භාවනා හරිනම් වේදනා නැවිත් තියෙන්න ඕනේ. හැබැයි ඒක වෙනම ෂුවර් එකටම මැරුණොත්. ඔය භාවනා බයිලා මොකුත් උන්නේ නැහැ. මැරුණට පස්සේ කිසිම සද්දයක් ඇහින්නේ කිසිම වේදනාවකුත් නැහැ. හැබැයි ඒක මූර්තේ. මේ අමූර්තේ. අමූර්තෙන් පුළුවන් සද්ද ඇහුනට බීරෙක් වගේ ඉන්න පුළුවන්. රූප පෙනුනට අන්දෙක් වගේ ඉන්න පුළුවන්. කරදරකාරී පරිසරයක මලමිනියක් වෙලා ඉන්න පුළුවන්. මේක අමෘතය හරහා යන. ඒ නිසා යෝගාවචරයන්ට විතරයි මේ බණක අදාළතාවයක් තියෙන්නේ. කරලා පුරුදු කරලා ටික ටික වර්ධනය කරනකොට අපි දන්නවා එnde ende ende මේ කුසලතාවය වැඩෙනවා. ඒක මෙහෙමත් කිය හැකියි. කවදා හෝ මේ පොට පටල බේරගත්ත කෙනාට මෙහෙමයි යන්න ඕනේ කියලා. ඒ ලබන ඥාණය ඒ ලබන දැනුම දැන් අපි වැඩපුළු වෙලා ගෙදර ගියයි කියන්නේ කවදාවත් මනසෙන් මැකෙන්නේ නැහැ. මොන අවුල් සහගතනකට ගියත් ඒක මකන්න බැටි කාලේට යටපත් වෙනවා අර කුසලතාවය එනවා ඉතින් අපි මේ නිස්සන්නවනේ උත්සාහ කරන්නේ අපි පොරොන්දු වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට මේ සද්ද නැති පරිසරයක් දෙන්න හිතවිලි නැති පරිසරයක් දෙන්න දිලානෝන වගේ මේ ආතරයිටිස් නැති පරිසරයක් ඉල්ලනවා ඒව දෙන්න බෑ ආතරයිටිස් ආතරයිටිස් තමයි ඒ තියෙද්දිත් බලපන් හුස්මක් ගන්න සක්මනක් කරන්න ඉතින් ඒක බයහදුකමක් නම් නෝජල්කමක් නම් අයියෝ ඊට වැඩි හොඳ තැන් තියෙනවා ඉතින් ඵලයන් ගිහලා කරගන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ මෙතන උගන්වන්නේ අර කරදර වෙන හිත වෙනුවට භාවිත හිතක් ඇතිලා කරදර මෙතෙක්කල් කරදර වෙච්ච හිත ඉක්මවලා භාවිත හිතක් ආවට පස්සේ විශාල වතුර කඳුලකට කඳ කඳකට ලුණු කැටයක් දැම්මට වෙනසක් වෙන්නේ නැහැ වගේ මේ ඉවසීමේ ශක්තිය වැඩෙනවනම් කවදාවත් ඒක ජනමාධ්‍ය ජන වව් ජන මට්ටමේ වෙන්නේ නැහැ මම මේක දන්න නිසා අපේ පවුලේ ඔක්කොට මෙවසීමේ ශක්තිය වැඩි ඒවා කියලා. එතෙන් බෞද්ධ රාජ්‍යයක් පහළ වේවා කියලා. ඒවනම් කවදාකවත් වෙන දේවල් නෙවෙයි. හැබැයි මට පුළුවන් නම් ඊට වැඩි එක චිත්තක්ෂණයක් මේ ශබ්ද තියෙද්දි චෝදනා නොකර ආනපනි ඉන්න එකයි මගේ දක්ෂකම කරන්න පුළුවන් භාවිත කයක් මං හදනවා. කර සක්මනේ ඉන්න එකයි කරන්න පුළුවන් කියලා බැලුවොත් ඕගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. අවුරුදු 7 ළමයෙකුට දුන්නොත් මේක අල්ලාගෙන කියන හැටි. හිතා ගන්න බෑ මේ නාකින්ද උගන්වනවා කියන එක ගලක වපුරනවා වගේ. බැරි කම්මයි චරු චුරුමයි ලයිස්තුවම තියෙන්නේ. ඔය පොඩ්ඩලම කමටහන් සුද්ධ කරනකොට লীලා තියෙන වාර්තා අරගෙන කියවන්න කවදාවත් ඒ බැරි කන් ලියන්නේ නැහැ. ලිව්ව ලියන්නේ බොහොම සාර්ථකතාවයට. අනේ මේ පොඩි උන්ලව නාකින්ද උගන්නන දවසක් කවද දෙන්නේ කියලා මම බලාගෙන ඉන්නවා. වැඩ පටන් ගන්න තියෙන්නේ අපි. පොඩි උන් ටිකට පුරුදුල ගත්තට පස්සේ මේ නාකි නලවනවා, අඹනවා. එතකන් එතෙන්ට යනකන් නාකින්ද පොඩ්ඩක් ගෞරවයෙන් යනවා අපි. මොකද නැත්තම් පොඩි උන් දෙන්නේ නැහනේ. අපි ළඟට බිල්ලෝ කියලානේ හිතන්නේ අපි. ඒ නිසා නාකියෝ ෂේප් කරගෙන නාකිච්චොත් එච්චරයි. පොඩි උන්ට දුන්නාට පස්සේ තේරෙයි අපි උපත්ති පුංචි කාලේ අපි කොච්චර භාවිත මනසක් තිබුණාද කියලා. මේ ඉගෙන ගන්න ඉගෙන ගන්න මේ අනම්මන ලැබෙන්න ලැබෙන්න අපේ හිත පුදුම දුර්වල වෙලා තියෙනවා. හැබැයි ඒක ප්‍රශ්නයක් නෑ. හරියට උපක්‍රමයේ යෙදුවොත් මේ සතිය අල්ලගත්ත මොන වයසක හිටියත් අලුත් වෙන්න පුළුවන්. මං කියන්නේ තිරියන් වෙන්න පුළුවන් කියලා. ඒකත් මහ පුදුමාකාර දෙයක්. මේ අබ්බාඝාතයෝ මේ අසහන වෙලා වහකණ්ඩ යන මිනිස්සු මේ භයානක ලෙඩ තියෙන මිනිස්සු මේක දීපු ගමන් පුදුම ප්‍රකාශන කරන්න පටන් ගන්නවා නිකන් පොඩි දරුවෙක් වගේ. ඒ නිසා කවදාකවත් බලාපොරොත්තු සුන් කරන්න එපා. මේ පුංචි දී තලිත චලිතකට ලුණුකට දාන්න යන්න එපා. ඒක ලුණු. මේක මහා ගංගා නදියක් කරන්න. මහා සාගරයක් කරගන්න. එතකොට ලුණුකට දැම්මයි කියලා ගානක් නැහැ. ඒකට බෑ කියන්නේ නැතුව නෑ කියන්නේ නැතුව මේ තියෙන උපකරණ ටික පාවිච්චි කරලා ඉදිරියට යන්න ධෛර්යය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නතර කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි